පටිච්ච සමුප්පාදය දෙවන කොටස. දේශකයන්න් වහන්සේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමින් වහන්සේ. ස්ථානය ටොරන්ටෝ නුවර ටොරන්ටෝ මහමෙවුනා භාවනා අසපුව. දිනය 2006 ජූලි මාස 18 වෙනිදා. වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි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 ඊයේ දවස් ඉඳලා ඉගෙන ගන්නේ ආර්ය න්‍යාය ගැන. මොකක්ද ගැනද අපි ඉගෙන ගන්නේ? ආර්ය න්‍යාය ගැන. ආර්ය න්‍යාය හැටියට අපි අපට ඉගෙන ගන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදයයි. ඒකෙදී අපි ඉගෙන ගත්තා මූලික කොටසේ පටිච්ච සමුප්පාදේ හට ගැනීම විතරක් ඉගෙනගෙන සම්පූර්ණ වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදේ හටගන්නේ කොහොමද? පටිච්ච සමුප්පාදේ නැති වෙන්නේ කොහොමද? කියන මේ දෙක ගැනම හොඳ අවබෝධයක් ඇති වුණොත් එයා දන්නවා මොකක්ද එයා දන්නේ ආර්ය ආර්ය න්‍යාය දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පංච බය වේර කියන සූත්‍රයේදී යම් දවසක ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමට ඇවිල්ලා ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමට ඇවිල්ලා ආර්ය ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසැලෙන පැහැදීමට ඇවිල්ලා ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙලා අර බය වෛරය ඇති වෙන කරුණු පහ සංසිඳවාගෙන ඒ කියන්නේ පංච දුස්චරිතයෙන් මිදලා උතන්ට ඇවිල්ලා ආර්ය න්‍යාය හොඳට පටිච්චසමුප්පාදයේ ඇති වෙන්නේ මෙහිමයි නැති වෙන්නේ මෙහිමයි කියලා අවබෝධයෙන්ම දැනගත්තා නම් එයා තමන්වම තමන් අඳුනනවා. කොහොමද තමන්ව අඳුනගන්නේ? මම නිරයෙන් මිදිච්ච කෙනෙක්. මම තිරිසන් අපායෙන් මිදුණු කෙනෙක්. පෙරේත ලෝකෙන් මිදුණු කෙනෙක්. මං අපායට යන්නේ නැති කෙනෙක්. මං නියත වශයෙන්ම මේ බුද්ධ ශාසනයේ ධර්මයේ අවබෝධ කරගන්න කෙනෙක් මම ආර්ය ස්ථානික මාර්ගයට ආපු එක්කෙනෙක් මම සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙක් කියලා තමන් තමන්ව අඳුන ගන්නවා. ඒකයි මේ දේශනාව විස්තර වෙන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කොහොමද? තමන් තමන්ව අඳුන ගන්න. එහෙනම් ඒ ගැන සැකයක් ඇති වෙන්න විදිහක් නැහැ. එතකොට ඒකට වමනා මූලික කරුණු තමයි අපි පසුගිය දින කීපය තුළ ඉගැන්නුවේ. එතකොට ඊයේ ඉඳලා අපි ඔබට ඉගෙන ගන්න සැලැස්සුවා ආර්ය න්‍යාය අවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණේ. මේකෙදි බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ක්‍රමයක් මම ඔබට කිව්වා මතක තියාගන්න කියලා. ඉති යස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. මොකද ඒක තමයි පටිච්ච සමුප්පාදේ පුරාම පාවිච්චි කරන්න තියෙන න්‍යාය. ඉති ඉස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මොකද මේ න්‍යාය තුල තමයි අපිට සම්පූර්ණ නුවණින් විමසන්න තියෙන්නේ. ඒක අපි සිංහලෙන් ඉගෙන ගත්තා. මේ ඇති කල්ලි මේ වේ මේ උපදින විට මේ උපදී එතකොට මේ ඇති කල්ලි මේ වේ මේ උපදින විට මේ උපදී කියන න්‍යාය හරියට ගල්ප ගන්න පුළුවන් නම් පටිච්ච සමුප්පාදයට යාට හොඳට පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න පුළුවන්. ඊළඟ කොටස හැටියට අපි ඉගෙන ගත්තා ඉමස්මින් අසති ඉදන් නොහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මෙය නැති කල්ලි මෙය නැත මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි. එතකොට ඒක හොඳට තේරුම් ගත්තාම පටිච්ච සමුප්පාදේ නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්නවා. එතකොට හට ගැනීමත් නිරුද්ධ වීමත් හට ගැනීමත් නැති වියාමත් අවබෝධ කර ගැනීමෙදී අපි ওই න්‍යාය තමයි සම්පූර්ණයෙන්ම භාවිතයට ගන්නෙ. එතකොට යාට ඒ තුල අවබෝධ කරගන්නේ ධම්මටිටි ධම්ම නියාම. පටිසම්පාදයට බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ. පටිසම්පාදි තුලින් එයා දකින්නේ අනිත්‍ය වූ දෙයක්, දුක්ඛ වූ දෙයක්, අනාත්ම වූ දෙයක් පවතින හැටි. ඒ වගේම අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම දෙයක් නැති වෙන හැටි. එතකොට තමයි මේ මේක මම කියලා කෙනෙකුගේ ක්‍රියාකාරීත්වයක් නොවේ මේ සිද්ධි සිද්ධි ගොඩක් සිද්ධ වෙගෙන යනවා. ඒකට ඒක තමයි අපි වීරියෙන් නුවණින් ආර්ය ස්ථානික මාර්ගයේ අංග 8 දිනු කළා. ඒ සිද්ධි ධාමයේ තමයි බිඳලා දාන්නේ. දැන් ආර්ය ස්ථානික මාර්ගයේ දිනු කළ කෙනෙක් නැති කරන්නේ මේ පටිසම්පාදේ. ආර්ය ස්ථාගික මාර්ගේ දියුණු වෙනකොට පටිසම්පදේ නැති වෙනවා. එහෙම තමයි ධර්මයේ තියෙන වැඩපිළිවෙල. එතකොට මේක හරි සියුම් දෙයක්. බොහොම නුවණති නුවණින් කල්පනා කරලා තීරු ගන්න ඕන දෙයක්. එතකොට අපි පටිසම්පාදයේ මම ඔබට කිව්ව මතකද අපි මේ පටිසම්පාදේ කටපාඩමෙන් දැනගත්තොත් අපිට මේක සිහි කරන්න ලේසියි කියලා. ඒ වගේ මම ඔබට කියා දුන්නා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ආකාරය. මේක නිකන් මේ කණින් අහලා අනිත් කණින් අතාරින එකක් නෙමෙයි කියලා. අපි මේ ධර්මය හොඳට අහ ගන්නවා. ඒකට අපි මොකද්ද කිව්වේ? සුතා. ඒ අහගත්තු ධර්මය මතකේ දරා ගන්නවා. ඒකට මොකක්ද අපි කිව්වේ? දතා. ඒ මතකේ දරාගත්තු ධර්මය වචනයෙන් ප්‍රගුණ කරනවා. ඒකට මොකක්ද අපි කිව්වේ? වචසා ಪರಿචිතා. වචනින් ප්‍රගුණ කරනා වූ ධර්මය නෝනින් මෙනෙහි කරනවා. මනසානුපෙක්කිතා. නෝනින් මෙනෙහි කරනා වූ ධර්මය අවබෝධ කරගන්නවා. දිට්ඨියා සුප්පටි විද්දා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ක්‍රමය. ඒ ක්‍රමයට ධර්මය ඉගෙන ගන්න කෙනෙකුට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ ක්‍රමයට ධර්ම ඉගෙන ගන්න නැත්නම් ඒ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එතකොට අපි ඉගෙන ගත්තා පටිච්චසමුපාදය මතක තිබෙන්න ඕනේ කියලා. කොහොමද පටිච්චසමුපාදය අපි ඉගෙන ගත්තේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා සංකාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය භස්සෝ භස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදයෝ හෝති. ඔය කොටස දන්නවනම් ඒ කොටසට කියන්නේ පටිච්චසමුප්පාදේ හට ගැනීම ගැන විස්තර වීම. ඒක එක කොටසක්. ඒක දැනගත්ත කියලා පටිච්චසමුප්පාදේ සම්පූර්ණ දැනගන්නේ නැහැ. එයා දැනගන්න ඕනේ ඒකේ නැතිවීම අවිජ්ජායත්පේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ ඒවමේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති පින්වත්නි ඔය කොටස අපිට මතක තබා ගැනීම තමයි මේ ඉස්සල්ලාම තියෙන උදට අහලා මූලික සුදුසුකම දවසක් බුදුරජාණන් වහන්සේ තනියම ඒ පටිච්චසමුපාදයේ සමුදය සමුදය කියන්නේ මේ පටිච්චසමුපාදයේ හැදෙන ආකාරයත් පටිච්චසමුපාදේ නිරුද්ධ වීමත් තනියම උන්වහන්සේ කී කී හිටියා. එතකොට ඈත හිටපු භික්ෂුවක් අහගෙන හිටියා මේක. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කවුද ඉන්නවා. දෙකල බැලුවා. බැලින්න භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. භික්ෂු මෙහෙන්න කියලා කතා කළා. ඇහුවා මේ මම මේ මොකද්ද කිව්වේ කියලා අහගෙන හිටියේ කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි කියලා. භික්ෂුව ඔබට තමයි කියන්නේ පටිච්චසමුපාද කියලා. මේක හොඳට හොඳට අහගෙන ඉඳලා කියලා ඉවර වෙනකන්. එහෙමයි ස්වාමීනි කිව්වා. මේක හොඳට මතක තියාගන්න කිව්වා. ඕක තමයි කිව්වා නිවනට මුල. එතකොට ඒ පටිච්චසමුපාදය හරියාකාර ලෙස අපි දැනගන්න ඕනේ මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි යන්න තියෙන්නේ මේ අනුන්ගෙන් අහ අහ නොතේරෙන ගමනක යනවා වගේ නෙමෙයි. අපි යන්න තියෙන්නේ හොඳ කරුණු තේරුම් අරගෙන පාර දැනගෙන යන ගමනක. එතකොට ඒකට උමනා වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිවැරදිව අහලා නිවැරදිව තේරුම් ගෙන සිටීම. අපි ඉගෙන ගත්ත පටිච්ච සමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ තෝරලා දෙන ආකාරය. තෝරලා දෙන්නේ අපිට ප්‍රශ්නේ තියෙන තැන ඉඳලා. අපි ඉගෙන ගත්ත එක විස්තර වශයෙන් අපි කරුණු කීපයක් ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාද විමසන්න බලන්න කිව්වේ කොතනින්ද? ජරා මරණ වලින් කොතෙන්ද පටන් ගන්න කිව්වේ ජරා මරණ වලින් ජරාවටපත් වීම කියන්නේ මොකක්ද මරණය කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලිව ඊයේ ඉගෙන ගත්තා ඊට පස්සේ ප්‍රශ්නයක් අපි අහනවා මොකක්ද ප්‍රශ්නය කුමක් ඇති කල්ලිද ජරා මරණ ඇතිවන්නේ එතකොට ආර්ය න්‍යායයට අපි ගන්නෙ මොකද්ද මේ ඇති කල්ලි මේ වේ ඉපදීම ඇති කල්හි ජරා මරණ වේ. ඉපදීම ඇත්නම් ජරා මරණ ඇත. ඊට පස්සේ අපි ඒකෙදී ඉපදීම හොඳට ඉගෙන ගත්තා. මෙන්න මේක උපත කියන්නේ කියලා. උපදින ආකාර හතරක් අණ්ඩජ ජලාබුජ සංසේදජ කෝපපාතික යම් කිසි මව කුසක මේ විඥානයේ බැසගත්තු ගමන් එතන ඉඳලා උපත කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට ඕපපාතිකව පහළ වෙච්ච ගමන් උපත. ඒක අපි පාලි වචන ඉගෙන ගත්තා. ඒකට පාවිච්චි කරපු. එතකොට ඒ ඉදීම තිබෙන තාක් ජරා මරණ වලට මුහුණ දෙන්න වෙනවා. මොකද හේතුව අර ආරණ්‍යයෙන් අපි දලපල බලන්නේ. ඉප මේ ඇති කල්ලි මේ වේ. ඉපදීම ඇති කල්ලි ජරා මරණ වේ. මේ උපදින විට මේ උපදී. ඉපදීම කියන දේ උපදින විටම ජරා මරණ උපදිනවා. එහෙමනම් අපිට මැරෙන්නේ නැති. ජරාවටපත් වෙන්නේ නැති. ශෝක නැති. වැළපීම් නැති. කායික දුක් නැති. මානසික දුක් නැති. උපතක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද හේතුව මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය තියෙන එතන. එතන තියෙන ධර්ම නියාමයක්. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත. ඊළඟට අපි ආයෙ ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නේ? කුමක් ඇති කල්ලිද ඉපදීම ඇතිවන්නේ? එතන තියෙන මේ ඇති කල්ලි මේ ඇත. කුමක් ඇති කල්ලිද ඉපදීම තිබෙන්නේ? භවය ඇති කල්ලි ඉපදීම ඇත. එතකොට අපි භවය කියන වචනේ බුදුරජාණන් වහන්සේ තෝරපු ආකාරයේ අපි ඉගෙන ගත්තා ඒ කොටස තිබුණේ අංගුත්තර නිකායේ පළවෙනි පොතේ. අපි ඉගෙන ගත්ත ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේගෙන් අහුව භවය ගැන ප්‍රශ්න කළා. කොහොමද ප්‍රශ්න කළේ? ස්වාමීනි භවයේ භවයේ කියනවා බුදු මේ භවය කියලා කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැත්නම් කාම භවයක් තියනවාද කියලා ඇහුවා. එතකොට ආනන්ද හඳුරු උත්තර දුන්නා නෑ ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු ආයි විස්තර කළා. ඉතිකෝ ආනන්ද කම්මකෙත්තං. ওই විදිහට ආනන්දේ කර්මය තමයි මේකේ කුඹුර. විඥාන බීජක්. විඥානයේ තමයි මේකේ පැලවෙන්නේ. තණ්හා සිනේහෝ. තණ්හාව තමයි මේකේ වතුර. අවිජ්ජා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන. අවිද්‍යාවෙන් වැහුණු තණ්හාවට බැඳුණු මේ සත්‍යයන්ගේ හීන ධාතුය විඥානපටිච්චිතං හීන ධාතුවේ විඥානයේ පිහිටියා කියන ඔබටයි කියනවා ඒක තමයි කිව්වා කාම භවය. රූප භවයත් ඔය විදිහට අපි තේරුවා. අරූප භවයත් තේරුවා. තෝරලා අපි ඒකෙදී විස්තර කරගත්තා, පැහැදිලි කරගත්තා. කර්මය කියන එක භවයත් එක්ක සම්බන්ධ කරලා බුදුරජාණන් වහන්සේ කරපු දේශනාව. එතකොට අපි ඉගෙන ගත්ත කර්මය හැමතිස්සෙම තියෙන්නේ විඥානයේ පැවැත්මට විඥානයේ ප්‍රවත්මට රුකුල් දෙමින් දැන් පොළව පැලයක් පවතින පැලයක් පිහිටන්න පැලයක් මුල්ලා දෙන්න රුකුල් දෙනවා වගේ කර්මය තමයි විඥානයේ පැවැත්මට විඥානයේ මුල්ලා දෙන්න විඥානයේ වැඩෙන්න රුකුල් දෙන ප්‍රධාන එක පොළව කොච්චර තිබ්බත් පැලේ කොහොම තිබ්බත් වතුර නැත්තම් පැලේ මැරෙනවා ඒ වගේ විඥානයේ පැලවෙන්න සම්පූර්ණ උදව් දෙන්නේ තණ්හාව. එතකොට අපි ඊට පස්සේ ඔය භවයේ ඉගෙනගෙන ඊට පස්සේ අපි ආයෙමත් අර ප්‍රශ්නේ මතු කරලා මොකද්ද ප්‍රශ්නේ කුමක් ප්‍රතිකල්ලිද භවයේ තියෙන්නේ එතකොට මේ ඇතිකල්ලි මේ වේ ඊට පස්සේ අපි ඉගෙන ගත්තා උපාදාන ඇතිකල්ලි භවය ඇත උපාදාන උපදින විට භවය උපදී. ඒ කිව්වේ විපාක පිණිස කර්ම හැදෙන්නේ උපාදාන තිබුණොත්. ඊට පස්සේ බුද්ධ දේශනාවේ උපාදාන පැහැදිලි කරලා තියෙන ආකාරය ඉගෙන ගත්තා. උපාදාන කීයක්ද? හතරක්. මොනවද ඒ? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. අපි මේ උපාදාන කියන වචනේ තේරුම් ගත්තා. සිංහල තේරුම ඉගෙන ගත්තා. මොකක්ද ඒකේ තේරුම? ඔව් බැඳී යාම, ග්‍රහණය වීම. ආ බැඳිලා යාම, ග්‍රහණය වීම කියලා අපි තේරුම් ගත්තා. ඒකට කාමයට ග්‍රහණය වුණොත් කාම උපාදාන. දෘෂ්ටි වලට ග්‍රහණය වුණොත් දික්ඛි උපාදාන. සීල වෘත වලට ග්‍රහණය වුණොත් සීලඹතු පාදාන මමයේ මාගේ මාගේ ආත්මය කියන හැඟීමට ග්‍රහණය වුණොත් අත්වාද උපාදාන මේවා අපි විස්තර වශයෙන් ඉගෙන ගත්තා ඊළඟට අපි තේරුම් ගත උපාදාන ඇතිකල්ලි භවේවි භවය ඇතිකල්ලි ඉපදීම වේ ඉපදීම ඇතිකල්ලි ජරා මරණ වේ දැන් අපිට මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ මේ එතකොට ඊළඟට අපි ඉගෙන ගත්තා උපාදාන වලට තර ප්‍රශ්න අහනවා. කොහොමද අහන්නේ? කුමක් ඇති කල්ලිද උපාදාන ඇතිවන්නේ? එතකොට අපි ඒකේ මේ ඇති කල්ලි මේ වේ. තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත කියලා අපි තණ්හාව ඉගෙන ගත්තා. තණ්හාවට අපි අර්ථ ඉගෙන ගත්තා. මොකක්ද අර්ථේ? හිතේ ආසාව ඇතිවීම හිත ඒවට ඇදී යාම ඊළඟට හිත හිතේ ඇල්ම හට ගැනීම මේවා තමයි තණ්හාව කියලා කියන්නේ තණ්හා ඇහින් දකින රූපේට ඇති වෙන තණ්හාව රූප තණ්හා කනින් අහන ශබ්දයට ඇති වෙන තණ්හාව ශබ්ද තණ්හා නාසයෙන් දැනෙන ගඳ සුවඳට හිත ඇදිලා යනකොට ගන්ධ තණ්හා දිවට දැනෙන රසයට හිත ඇදිලා යනකොට රස තණ්හා කායට දැනෙන පහසට හිත ඇදලා යනකොට ඔව් ඊළඟට මනසට එන අරමුණු වලට හිත ඇදලා යනකොට ධම්ම තණ්හා අපි මේ තණ්හාව විස්තර කරගත්ත ටික දැන් හිතන්න මෙහෙම අපි ඇහෙන් රූපයක් දකිනවා දැන් අපි සාමාන්‍ය ගහක් දකිනවා. එතකොට අපිට රූප තණ්හාව ඇති වෙනවද? ඒ ගහ කෙරේ අපිට එච්චර ඇති වෙන්නේ. මොකද ඒ ගහට අපි වින්දනයටපත් කරවන්න ප්‍රබල වෙස බෑ. අපි මිනිස්සෙක් දකිනවා බොහොම රූපී ලස්සන. එතකොට මොකද වෙන්නේ? අපිට ඒ ඒ මිනිස්යාගේ රූපෙට අපේ හිත ඇදිලා යනවා. දැන් මේ මිනිස්සු මෙහෙම යනවා මේ පස්සට. එතකොට අපි ඔළුව කැරකෙනවා මෙහෙම. වෙන්නේ නැද්ද? එතකොට අපි ඇදිලා යන්නේ මොකේදද? ඒ විදිහට අපි ඔළුව යනවා. ඒ කියන්නේ ඇස් දෙකේ වින්දනේ හැදෙන්න නම් අපි ඇස යොමු කරන්න ඕන එකට. අපි හිතලා නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ අපිට හිතලා නෙමෙයි වගේ තේරෙන්නේ. ඒ වගේ අපිට ක්‍රියා කරනවා. අපි සම්බයක් අහනවා. අහනකොට ඒක අපිට තේරෙන්නේ නැත්තම් අහන එක අපි භාෂාවෙනුත් නෙමෙයි නත් අපිට ඒක න අවධානය වෙනවද නැහැ මිහිරි සින්දුවක් ඇහෙනවා එතකොට අපි මොකද වෙන්නේ මේ සින්දුව කර පැත්තෙන් ඇහෙනවා එතකොට අපි ඔළුව කොහෙටද හැරෙන්නේ ඒ පැත්තට හැරෙනවා එතකොට ඒ කියන්නේ අපි අහන දෙයට වවන ආකාරයට යහන ශබ්දයේ තණ්හාවට උවමනාකට කය හැදෙනවා. හැඟීම් හැදෙනවා. අදහස් හැදෙනවා. ඊට පස්සේ බැඳිලා යනවා. දැන් අපිට සූඳ දැනෙනවා. හොඳ සූඳ දැනෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි දන්නේ වෙන ඉවල්ලකට යනවා. අපිට රස දැන අපිට මේ ආරේක සුවඳක් එනවා. එතකොට මොකද වෙන්නේ? ආහාරයක සුවඳක් ආවට අපේ කටට කෙලින් නැත්තම් ඒකට අපි උනන්දු වෙනවද? ආහාරයේ සුවඳක් කෙනකට කය සූදානම් වෙනවා. අන්න බලන්න මේ කයේ කොච්චර මේ තණ්හාවට අනුවද මේ කය ක්‍රියාත්මක වෙන්නේ. කටට කෙලෙනවා. ස්පර්ශයත් එහෙමයි. කය සූදානම් වෙනවා. එතකොට හිතට එන අරමුණටත් එහෙමයි. මනසට අරමුණක් ආවම අරමුණට හිත හැදිලා යනවා. එතකොට මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ තණ්හා මොකක් වගේද? මේ ගහක වැලක් හිතිලා තියෙනවා වගේ මේ ඇහි, කනේ, නාසයේ, කයේ, දිවේ, මනසේ සම්පූර්ණයෙන්ම ඉතිලා තියෙනවා. මොකද්ද? තණ්හාව. ඒකයි තණ්හාවට බැඳිලා ඉන්නවා කියන්නේ. එතකොට මේ වගේ ජීවිතයක් අපි ගෙවන්නේ. දැන් අපි ඔන්න උතට නිකන් ඊයේ අපි ඉගෙන ගත්තා. දැන් අපි අද ආයෙ අර ප්‍රශ්නේ අහනවා. මොකද්ද? කුමක් කැටි කල්හිද තණ්හාව ඇතිවන්නේ? එතකොට ඒකට උත්තරේ මේ ඇති කල්ලි මේ වේ. විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. දැන් අපිට තණ්හාව කියන එක ටිකක් තේරෙනවා. නමුත් මේ විඳීම නිසා තණ්හාව ඇතිවන්නේ කියන එක අපි මහන්සියෙන් තේරුම් ගන්න ඕන එකක්. මොකද හේතුව විඳීම නිසා තණ්හාව ඇතිවෙනවා කියන එක හොඳට සීයෙන් ඉඳලම තේරුම් ගන්න ඕන එකක්. දැන් ඇහෙන් රූපයක් දැක්කහම අපිට විවිධ රූප පේනවනේ ගේවල්, ගස් කොළන්, යාන වාහන, සත්තු, මිනිස්සු මේ ඔක්කොම පේනවා. මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අපේ හිතේ යම්කිසි ආසාවට අනුව තෝරා ගැනීමක් වෙන්නේ නැද්ද? මෙහෙම මෙහෙම වෙනවා. එතකොට අපේ හිත වැඩිපුර වින්දනයකටපත් උනේ මොකක්? කුමන රූපෙද? කාන් එකට තමයි අර ඔක්කොම මැද්දෙන් යන්නේ හිත. එහෙම වෙන්නේ නැද්ද? අපේ හිත අපි කියමු මිනිස්සු ගොඩක් ඉන්නවා. දැන් අපි ඇඳුම් වලට ආසයි. ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්නවා එක්කෙනෙක්. අර ඔක්කොම මැද්දෙන් අපේ හිත එතෙන්ට යනවා. අපි අපේ ඇලීම එතෙන්ට යනවා. මොකද හේතුව අර අපි හිතෙන් බලනකොට ඒක අපේ හිත වින්දනයටපත් කරන්න ඒක එකට පුළුවන්. එහෙනම් විඳීම නිසා තමයි තණ්හාවට ගන්නෙ. අපි ශබ්ද අහනවා. ශබ්ද එක එක්කෙනා කතා කරගෙන ඉන්නවා. ඔය අතරේ මිහිරි ගීතයක් ඇහෙනවා නම් අපි අර ඔක්කොටම අවධානය යන්නේ මොකේදද? මොකද හේතුව ඒක ආනේ ඒක ඇසීමෙන් අපේ හිත වින්දනයටපත් වෙනවා. ඒක අපි සීයෙන් හිටියොත් තේරුම් ගන්නවා මේ හිත සම්පූර්ණයෙන්ම ඇදිලා යන්නේ වින්දනය නිසා කියලා. විඳීම නිසා. ගඳ සුවඳටත් එහෙමයි. මේ රසයටත් එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා විඳීම ගැන ඒක හොඳට මතක තියාගන්න ඕන එක. විඳීම කියන වචනේ තෝරලා තෝරගන්නකොට පටිසමුපාදයේදී ඒ වචන භාවිතා වෙච්ච විදිය, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වචන පාවිච්චි කරන විදිය අපි අල්ල ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඉගෙන ගන්නවා වෙන්න බෑනේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා මෙන්න මෙහෙම. ඇහි ස්පර්ශයෙන් ඇතිවෙන විදීම. කනේ ස්පර්ශයෙන් ඇතිවෙන විදීම. ඊළඟ එක නාසයේ ස්පර්ශයෙන් ඇතිවෙන විදීම. දිවේ ස්පර්ශයෙන් ඇතිවෙන විදීම. කයේ ස්පර්ශයෙන් ඇතිවෙන විදීම. මනසේ ස්පර්ශයෙන් ඇතිවෙන විදීම කියලා විඳීම විස්තර කරනවා. ඒතර විඳීම දැන් ඇහි ස්පර්ශයෙන් ඇතිවන විඳීම තුන් ආකාරයි. කොහොමද ඇහි ස්පර්ශයෙන් සැප විඳීම හටගන්නවා. ඇහි ස්පර්ශයෙන් දුක් විඳීම ඇති වෙනවා. ඇහි ස්පර්ශයෙන් උපේක්ෂා විඳීම ඇති වෙනවා. මොකද හිත අපිට සමහර අවස්ථාවලදී රූප දැක්කහම අපේ හිත සැපයටපත් වෙනවා. ඒ අපිට හිත සතුටක් ඇති වෙනවා. ඒ සතුටක් ඇති වෙන්න හේතුව සැප වින්දනයක් ඇතිවීම. සමහර අවස්ථාවලදී අපිට සතුටක් ඇති වෙන්නේ නැහැ. අපිට එක්කෝ තරහක් එක්කෝ විපාවීමක් ඇති වෙන රූප දැක්කහම. ඒකට ඒ මොකද්ද? දුක් විඳීම ඇති වෙනවා. අපිට එහෙම විශේෂයක් ඇති වෙන්නේ නැහැ සමහර අවස්ථාවලදී. ඒක උපේක්ෂාවෙන් එතකොට කණින් ශබ්ද ආනකොට ওই තුන් ආකාර විදීමම හැමතිස්සෙම විදීමෙන් එකකට අපි වැටෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනකොටත් ඒක වෙනවා. දිවෙන් රස විඳිනකොට ওই තුන් ආකාර විදීමකින් එකකට වැටෙනවා. කයට පහස දැනෙනකොටත් එහෙමයි. සිතට අරමුණු ආවමත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකෙදී අපේ හිත වේගෙන් ඇදිලා යන්නේ මේ වැයින් අර ආස කරපු දෙයට. ඒක නිසා තමයි බොහෝ විට දැන් බලන්න හිතලා අපේ හිත තම තමන්ගේ සිත් ගැන අපේ හිත වැඩිපුර යන්නේ අනාගතයටද වර්තමානයටද අතීතයටද අතීතයට ඇයි අපි අපේ හිතේ අතීතයට හේතුව වින්දනයට පුරුදු වීම අතීතයට ගිහිල්ලා අපි බලන්නේ වින්දනයක් ලැබෙන දෙයක් සිහි කරන දැන් අපිට දුක් ලැබෙන දේවල් සිහි වෙනවා වේදනාව ලැබෙන දේවල් සිහි නමුත් අපි කැමති ඔව් වින්දනයක් ලැබුණ දේ සිහි කරන්න. සමහර විට අපිට පුරුදු වුණාට පස්සේ දුක් ලැබුණ දේ හිත හිතා ඒකෙන් සතුට වෙනවා. මේම වෙනවා. ඉතින් මේකෙන් අපිට පේන්නේ අපි හැමතිස්සෙම මේ ගෙවිච්ච දේවල් මත යැපෙනවා. නැති වෙලා ගිය දේවල් මත යැපෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතනට යන්න එපා කියලා. අනාගතේ මවන්නත් යන්න එපා කියනවා. වර්තමානයේ ඉන්න පුරුදු වෙන්න කියනවා. ඒ වර්තමානයේ ඉන්න පුරුදුනොත් අපි දකින්නේ වෙනස් වීම විතරයි. අනිත්‍ය විතරයි. එතකොට අපි එහෙම නැතුව පුරුදු වෙච්ච නිසා අතීතයට පුරුදු වෙච්ච නිසා අපි හැමතිස්සෙම පුරුදුලා තියෙන්නේ ගෙවිච්ච ජීවිතේ ගැන හිතලා එහෙම නැත්නම් ලබා ගන්න බැරි දේවල් හිතලා හිතින්ම වාගෙන සතුටු වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විඳීම කොයිතරම් වේගෙන්ද මේ ඇති වෙන්නේ මේ වතුර තියෙන වෙලාවක වැස්සොත් ජලාශයකට වැස්සොත් ඒ වැහි බිඳුවක් පාසා මොකද වෙන්නේ? දිය බුබුලු ඇති වෙනවා. ඒක වගේ බිඳුවක් වැටෙනකොට දිය බුබුලක් ඇති වෙනවා. ඊළඟ වැහි බිඳුව වැටෙනකොට ආය වෙන එකක් ඇති වෙනවා. ඊළඟ වැහි බිඳුව ඇති වෙනකොට ආය වෙන එකක් ඇති වෙනවා. හැබැයි මොහොතක්වත් එකක්වත් තියෙන්නේ නැහැ. මේ විදියයි කියන විදීමයි. විඳීම කියන එක ඇහෙන් ගත්තත් ඇහි ස්පර්ශයෙන් ඇති වුණත් විඳීම කනේ ස්පර්ශයෙන් ඇති වුණත් විඳීම නාසයේ ස්පර්ශයෙන් ඇති වුණත් විඳීම දිවේ ස්පර්ශයෙන් ඇති වුණත් විඳීම කයේ ස්පර්ශයෙන් ඇති වුණත් විඳීම මනසේ ස්පර්ශයෙන් ඇති වුණත් විඳීම මේ විදිය කියනවා දැන් අපි මෙහෙම ගත්තොත් අපිට තුවාලයක් වෙනවා කොන්දේ මාරු කැදෙනවා එතකොට අපිට ඇති වෙන්නේ මොකන්ද කයේ ස්පර්ශයෙන් ඇතිවෙච්ච දුක් විඳීමක්. ඉතින් අපි හිතගෙන ඉන්න අපි හිතාගෙන ඒක එකපාරට නැති වෙන්න ඕන කියලා. ඒ මොකද හේතුව? අපි අපි දන්නේ නැහැ මේ වේදනාව ස්පර්ශයෙන් හට ගන්නවා කියලා. තේරුණාද කියපේක? අපි හිතාගන්නේ මේ එකපාරට අනිත්‍ය වෙලා යන්න ඕන කියලා. මේක ධර්මතාවයක් හැටියට තියෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශයේ හට ගන්නකම් විඳීම හට ගන්නවා. ඒ ස්පර්ශය වෙනස් වෙලා ගිය දවසට ඒ විඳීම වෙනස් වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා සම්පූර්ණයෙන්ම විඳීමෙන් තමයි තණ්හාව ඇතිවන්නේ. එතකොට මේක දැන් දිගටම යනකොට මේක පදනම හොයාගන්න අපිට පුළුවන් බුද්ධ දේශනාව ලස්සනට පැහැදිලි කරනවා. ඒතර මේ විදිහේ විඳීමකට පුරුදු වුණාට පස්සේ යා ඉමස්මින් සති ඉදං හෝති විඳීම ඇති කල්ලි මේ ඇති කල්ලි මේ ඇත විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත. උපාදාන ඇති කල්ලි භවය ඇත. භවය ඇති කල්ලි ඉපදීම ඇත. ඉපදීම ඇති කල්ලි ජරා මරණ. මේ විදිහට මේක බලන්න හොඳට පුරුදුනාම ඔබට අවස්ථාවක් ලැබෙනවා මේ සිද්ධිය විතරක් බලන්න. මෙහෙම දෙයක් නේද මෙතන සිද්ධ වෙන්නේ කියලා. අන්න එතකොට තමයි අපිට තේරුම් ගන්න මේක කාටවත් පැතුමකින් නවත්තන්න බෑ. අන කරලා කමාන්ඩ් කරලා මේක මෙහෙම වෙන්න එපා. මේක මෙහෙම වෙන්න නවත්තන්න බෑ. මෙතන තියෙන්නේ හේතුඵල ධමක ක්‍රියාකාරීත්වය කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි ගත්තොත් මම තව ටිකක් ඔබට තේරුම් කරලා දෙන්නම්. දැන් අපි ගම්මු ධර්මයේ උගන්වනවා සද්ධා සිහිය වීරිය කියලා දේවල්. ඒතර අපේ මේ ඒවෙන් තමයි ඒක වෙනස් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ හේතුඵල ධාමෙන් ඇතිවෙච්ච දෙයක් වෙනස් කරන්නේ හේතු වලින්මයි. අනකිරීමෙන් නෙමෙයි. පැතුමකින් නෙමෙයි. ආසාවකින් නෙමෙයි. තේරුම් ගියේ ඒ හේතුඵල ධාමෙන් ඇතිවෙච්ච දේවල් වෙනස් වෙන්න නම් ඊට ඊට ප්‍රතිවිරුද්ධ හේතු හැදෙන්න ඕනේ. එතකොට වෙනස් වෙලා යනවා. එතකොට විඳීම අපි දැන් ඉගෙන ගත්තා. තුන් ආකාරයක විඳීමක් තියෙනවා කියලා. මේකෙදී තව කොටසක් තියෙනවා තේරුම් ගන්නකොට විඳීමේ අපි කියවනේ සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය සැප විඳීමේදී බොහෝ විට හිතේ හටගන්නේ ආශාවමයි දුක් විඳීමට හිතේ හටගන්නේ ඔව් ගැටීමමයි ඔය උපේක්ෂා වේදනාව හිතේ හටගන්නේ මුලාවමයි දැන් රාතන් වහන්සේගේ විදීමක් තියෙනවා උපේක්ෂාව කියලා. එතන උපේක්ෂාව කියන්නේ මේ මේක නෙමෙයි. අවබෝධයක් නිසා ඇතිවෙච්ච උපේක්ෂාව. දැන් සාමාන්‍ය කෙනෙකුට රූපයක් දැක්කහම විදීමක් ඇති වෙනවා. ඒක සැප සහගතන සැප විදීමයි තියෙනවා. දුක් සහගත නම් දුක් විඳිනවා කියනවා. එහෙම නැත්තම් ඔව් මේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒක අවබෝධයක් නෙමෙයි. ඒක විඳීමේ ස්වභාවයක්. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කියා දීපු පිළිවෙලට මේ ඇති කල්ලි මේ වේ. දැන් අපි දැන් විඳීම ගැන කියන්න කල්පනා කරනකොට කොහොමද කුමක් ඇති කල්ලිද? විඳීම ඇතිවන්නේ. පස්සපච්චය වේදනා. ස්පර්ශය ඇති කල්ලි විදීම ඇත. එහෙනම් විදීමක් හැමතිස්සෙම තියෙන්නේ ස්පර්ශයක් තිබුණොත් තමයි. තණ්හාවක් තියෙන්නේ විදීමක් තිබුණොත් තමයි. උපාදානයක් තියෙන්නේ තණ්හාවක් තිබුණොත් තමයි. භවයක් තියෙන්නේ උපාදාන තිබුණොත් තමයි. උපතක් තියෙන්නේ භවයක් තිබුණොත් තමයි. ජරා මරණ තියෙන්නේ උපතක් තිබුණොත් තමයි. මේ විදිහට හොඳට निराවුල්ව පැහැදිලි කරගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදීමක් තිබින්නේ ස්පර්ශයක් තිබුණොත් විතරයි. එතකොට මේ අසකනනාසේ දිවකය දැන් ස්පර්ශය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කරුණු තුනක එකතු වීමයි. දැන් ඇහෙන් රූපය බැලීමේදී ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ඔක තෝරලා කියනවා සංයුත්ත නිකායේ ဒုတိ ය ද්වය කියන සූත්‍රයේ චක්කුංච පටිච්ච රූපේතු උපජ්ජති චක්කු විඥානං ඇසත් රූපයත් හේතු කරගෙන ඇසේ විඥානය උපදී තින්නම් සංගති පස්සෝ. මේ තුනේ එකතු වීම ස්පර්ශයට කියන සංගති සමவாயෝ කියලා වචන පාවිච්චි කරනවා. එකට එකතු වීම, එකට සංකලනය වීම ස්පර්ශය කියලා. එතකොට මේ ඇහෙන් රූපයක් බලන විට කර්ණ තුනක් සංකලනය වෙනවා. මොනවද සංකලනය වෙන්නේ? එකතු වෙන්නේ ඇසයි රූපයයි විඥානයයි. කණෙන් ශබ්දයක් අසද්දී කර්ණ තුනක් එකතු වෙනවා. කනයි ශබ්දයයි විඥානයයි. නාසයෙන් ආග්‍රහණය කරද්දී කරුණු තුනක් එකතු වෙනවා. නාසයයි ගන්ධ සුවඳයි විඥානයයි. දිව දිවෙන් රස විඳිද්දී කරුණු තුනක් එකතු වෙනවා. දිවයි රසයයි විඥානයයි. කයෙන් පහස ලැබද්දී කරුණු තුනක් එකතු වෙනවා. කයයි පහසයි විඥානයයි. මනසට අරමුණක් සිටෙද්දි කරුණු තුනක් එකතු වෙනවා. මනසයි අරමුණයි විඥානයයි. මේ එකතු වෙච්ච ගමම්ම සිද්ධ වෙන එකක් තමයි විඳීම. එතකොට එකතු වෙලා එකතු වෙච්ච සැනින්ම විඳීමක් ඇති වෙනවා. විඳීමක් ඇති වුණා නම් යම් තැනක එතන තණ්හාවකට ගන්නවා. තණ්හාවකට ගත්තම යම් තැනක ඒකට බැඳෙනවා. බැඳුණදී යම් තැනක විපාක වෙනස කර්මයක් හැදෙන දෙයක් එතන වෙනවා. විපාක වෙනස කර්මයක් හැදුනද යම් තැනක උපතක් එතන හැදෙනවා. උපතක් යම් තැනකද ජරා මරණ හැදෙනවා. එතකොට එහෙමනම් ඇහි ස්පර්ශය කනේ ස්පර්ශය නාසයේ ස්පර්ශය ඇහි ස්පර්ශයෙන් තමයි විඳීමක් සැප දුක් උපේක්ෂා විදිහින් හට ගන්නවා. කනේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා වේදෙන් හට ගන්නවා. ඊළඟට නාසයේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා වේදෙන් හට ගන්නවා. දිවේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා වේදෙන් හට ගන්නවා. කායේ ස්පර්ශයෙන් හට ගන්නවා. මානසික ස්පර්ශයෙන් හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඔකට උපමාවක් පැහැදිලි කරලා කියනවා මේකෙන් අපිට බේරෙන්න බැරි ගැන. හැම ගහපු එළදෙනවා වගේ කියනවා. ඒ කියන්නේ එළදෙනක් හැම ගහලා ඊට පස්සේ මේ එළදෙනවා ලියලා අරිනවා. දැන් මේ එළදෙන ගිල්ල වතුරට පායිනවා. එතකොට වතුරේ ඉන්න සත්තු මේ එළදෙනව කනවයි. මොකද හැම ගහලා නිසා. දැන් මේ එළදෙන බේරෙන්න ගොඩට එනවා. එතකොට ඇවිල්ලා ගහකට හේතු වුණොත් ගහේන සත්තු එළදෙන කනවා. එලිමාන හිටියොත් නිකන් එලි අවට ඉන්න සත්තු එළදෙන කනවා. බේරෙන්න පුළුවන්ද? ඒ වගේ තමයි අපිට මේ ඇහි ස්පර්ශයෙන් බේරෙන්න බෑ. සිද්ධ වෙනවා. ඇහෙන් රූපේ දකිනකොටම ඇහි රූපය විඥානය එකතු වෙනවා. කනෙන් ශබ්දය අහනකොටම කනයි ශබ්දය විඥානය එකතු වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනකොට නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. දිවෙන් රස විඳිනකොට දිවයි රසය විඥානය එකතු වෙනවා. කයෙන් පහස දැනෙද්දී කයයි පහසයි විඥානය එකතු වෙනවා. මනසට අරමුණක් සිටිද්දි මනසේ අරමුණ විඥානය එකතු වෙනවා. මේ එකතු වීම තුල දැන් දැන් ඔබට මම හොඳට තේරුම් ගන්න කාරණා කීපයක් කියන්නම්. දැන් ඔන්න ඇහෙන් රූපයක් දැක්කාම ඇහි රූපය විඥාන එකතු වෙනවනේ. ඒක තේරුණාද? ඒ එකතු වෙච්ච ගමන් තමයි විඳීමක් හටගන්නේ. එහෙමනම් විඳීම කියන එක ඇති වෙනකොට එතන විඥානික ක්‍රියාකාරීත්වය තියෙනවද නැද්ද? තියෙනවා. ස්පර්ශයෙන් තමයි හඳුනගන්නේ. යමක් හඳුනගන්නකොට විඥානික ක්‍රියාකාරීත්වය තියෙනවා. ස්පර්ශයෙන් තමයි චේතනාව ඇතිවන්නේ. ඒතර චේතනාව ඇති වෙනකොටත් විඥානික ක්‍රියාකාරීත්වය තියෙනවා. එතකොට ඒ විඳීම ඇති වෙලා තණ්හාවට ගන්නකොට ඒ තණ්හාව පෝෂණය ලබන්නේ විඥානයයි. තේරුණාද කීප එක? එතකොට ඒ තණ්හාවෙන් බැඳිලා ගියාම යමකට ඒ බැඳිලා යන දෙයට බලපාන්නේ විඥානයයි. ඊට පස්සේ චේතනා පහළ වෙලා ක්‍රියාත්මක වෙනකොට ඔන්න කර්මය තමයි කුඹුර විඥානේ පැලවිලා. දැක්කද හැම විඥානේ මිදිච්ච එකක් නැහැ. දැන් ස්පර්ශය තුල විඥානය ක්‍රියාත්මක වෙනවානේ. ඒ විඥානය තමයි එතකොට විඳීම තුල සංඥාව තුල සංස්කාර තුල හැදෙනකොට විඥානය තමයි මෝරල හැදෙන්නේ. එතකොට කර්මයක් කර්මයකින් හැමතිස්සෙම කරන්නේ මේ විපාකයක් දෙන්න උවමනා කරන විදිහට පරිසරය හදන එක කර්මයකින් කරන්නේ. ඒකට උවමනා කරන ආකාරයට මේ මෝරල වැඩෙන්නේ විඥානයයි. කම්මං කෙත්තන් කිව්වේ ඒකයි. දැන් සමහර මේක ගැන තේරෙන්නේ කියලා සමහරු කියනවා කර්මය කොහෙද තියෙන්නේ මේක ස්ටොක් වෙලා තියෙන්නේ කොහෙද ඊළඟ මේක කොයි විදිහට යන්නේ ඔය මහායාන පොත්වල හරියට වරද්දලා තියෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරගෙන හිටියා එන්න මේ කර්මයේ තියෙනවා ඇත්තේ විඥානේ ඔන්න විඥානේ පටලවා ගත්තා මේ වගේ කරගත්තා මොකද හේතුව මේක තේරෙන තේරුම් ගත්තේ තේරුම් ගන්න නියතමානීය ධර්මයේ තුල මහන්සි ගත්තේ නැති නිසා දැන් අපිට තේරුණද මේ විඥාන කොච්චර දුර යනවද කියලා එතකොට මේ ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇත විඳීම ඇති කල්ලි මොකද්ද ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇත විඳීම ඇති කල්ලි තණ්හාව ඇත තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත. උපාදාන ඇති කල්ලි භවය ඇත. භවය ඇති කල්ලි ඉපදීම ඇත. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත. මොකද ඔබ උත්තර දෙන ආකාරයෙන් තමයි මම තේරුම් ගන්නේ ඔබට මේක තේරුණාද නැද්ද කියන එක. එතකොට ස්පර්ශය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කුමක් ඇති කල්ලිද ස්පර්ශය ඇතිවන්නේ අන්න. ඔව්. ආයතන 6 ඇති කල්ලි ස්පර්ශය ඇත. මොනද ආයතන 6? ඇස. කන. නාසය. දිව. ශරීරය. මනස. මේවට තමයි ආයතන කියලා කියන්නේ. එතකොට ඇසක් තිබුණොත් ස්පර්ශයෙන් ගැලවෙන්න බෑ. ස්පර්ශයක් තියෙනවාමයි. ස්පර්ශයක් ඇති වුණොත් විඳීමෙන් ගැලවෙන්න බෑ. විඳීම ඇති වෙනවාමයි. විඳීම ඇති වුණොත් තණ්හාවෙන් ගැලවෙන්න බෑ. තණ්හාව ඇති වෙනවාමයි. තණ්හාව ඇති වුණොත් ඒකට බැඳෙනවාමයි. උපාදාන ඇති වෙනවා. උපාදාන ඇති වුණොත් උපාදානය තුළ තමයි ඔක්කොම චේතනා වැඩ කරන්න පටන් ගන්නෙ. එතකොට විපාක පිණිස කර්ම හැදෙනවාමයි. විපාක පිණිස කර්ම හැදෙන එකෙන් බේරෙන්න බෑ. විපාක පිණිස කර්ම හැදෙන තාක් උපදිනවාමයි. උපදින තාක් ජරා මරණ ඇති වෙනවාමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න ඇස යම් තැනක ඇස කන නාසය දිව කය මනස ඇද්ද ඒ දුකේ උපතයි. ඒ රෝගයන්ගේ පැවැත්මයි. ඒ ජරා මරණේ පහළ වීමයි. ඒ දිරන්නේ නෝනේ. දැන් උපද අපි ඉපදීම කියන එක ඉගෙන ගත්තා අපි. ඉපදීම කියලා ඉගෙන ගත්තා මොනවද? කන් ආයතනාන ප්‍රතිලාභෝ. ඇස කන නාසය දිව කය මනස ලැබීම ඉපදීමයි. එතකොට ජරාවටපත් වෙන එකට අපි ගන්නට ආයනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ මේ ඇස කනාසයේ දිවකය මනස තමයි ජරාවටපත් වෙන්නේ මරණයටපත් වෙන්නේ මේවමයි එතකොට ඒවමයි මේ ලෝකෙත් එක්ක අපි සම්බන්ධ කරලා දෙන්නේ ඒ තුලින්මයි විඥානි වැඩෙන්නේ එතකොට දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය හට ගන්නවා. ඇහි විඥානය හට ගන්නවා. එතකොට ඒකට මුල්ුණිය මොකද්ද? ඇහක් තිබීම. ඇහක් නැත්තම් ඇති වෙන්නේ නැහැ. එතකොට ඇහක් තිබීම නිසා තමයි ඇහි ස්පර්ශය හටගන්නේ. කනක් තිබීම නිසා කනේ ස්පර්ශය හටගන්නවා. නාසයක් තිබීම නිසා නාසයේ ස්පර්ශය හටගන්නවා. දිවක් තිබීම නිසා දිවි ස්පර්ශ හට ගන්නවා. ඇඟක් තිබීම නිසා කයේ ස්පර්ශය හට ගන්නවා. මනසක් තිබීම නිසා ඔව් මනසේ ස්පර්ශය හට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක හොඳට තේරුම් ගන්න කියලා මේ වෙන දේ ජරා මරණ දක්වා සිදු වෙලා යන මේ සිදු වෙන සිද්ධ වීම හොඳට තේරුම් ගන්න කියලා. එතකොට අපි ඊළඟට අහන ප්‍රශ්නය කුමක් ඇති කල්ලිද සලායතන පවතින්නේ? ඔව්. නාම රූප පත්‍ය සලායතනං. නාම රූප ඇති කල්ලි ආයතන හය ඇත. එහෙමනම් දැන් අපිට ඇහැ දැන් ඇහැ පෙනුනට කනක් පෙනුනට දැන් අපිට ඇහැ දිහා බැලුවම පේන්නේ නිකම් භෞතික හැක් වගේ. භෞතික ඇහැකට විඥානයක් උපදවන්න බෑ. අපිට නිකන් කන දිහා බැලුවම පේන්නේ නිකන් භෞතික, ඒ කියන්නේ නිකම්ම මේ මැටීරියල් කනක් වගේ. නමුත් මේ මැටීරියල් කනකට බෑ විඥානයක් උපදවන්න. නාසයට දැන් අපි ගත්තොත් සතර මා දහස එකතු කරලා නායක් හදන්න බෑ විඥානයක් උපදවන්න. සතර මා දහස එකතු කරලා දිවක් හදන්න බෑ විඥානයක් උපදවන්න. සතර මා දහස එකතු කරලා කයක් හදන්න බෑ විඥානයක් උපදවන්න. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ උපතක් පිණිස දැන් මව කුසිය උපතක් ඇති වෙනකොට ධාතු හයක් එකතු වෙලා කියන මේ උපත වෙන්නේ. මොනවද උපදින ධාතු හය? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මේ හය එකතු වෙච්ච ගමන් එතන නාම රූපයන්ගේ ක්‍රියාත්මක වීම තමයි තියෙන්නේ. ද එතකොට මොකද වෙන්නේ? මේ නාම රූපයන්ගේ ක්‍රියාත්මක වීමට අනුව තමයි ඇහැ හැදෙන්නේ. කන හැදෙන්නේ. නාසය හැදෙන්නේ. දිව හැදෙන්නේ. කය හැදෙන්නේ. මනස හැදෙන්නේ. දැන් අපි ගම්මු ඇහැ. දැන් එතකොට ඇහැට මොකද්ද උපද්දවන්න පුළුවන්? ඇහැට උපද්දවන්න පුළුවන් නාම රූප විතරයි. දැන් අපි ගමු ලීයක් ලීයකින් හදන්න පුළුවන් යමක් ඇද්ද? ඒකේ තියෙන ලීයෙන් ලීයේ නේද? වීදුරුවක් ගමු. වීදුරුවකින් යමක් හැදුනා නම් ඒකේ තියෙන වීදුරු. ලීයකින් යමක් හැදුවා නම් හැදුනා නම් ඒකේ තියෙන්නේ ලී. මැට්ටෙන් යමක් හැදුවා නම් ඒකේ තියෙන්නේ මැටි. සිමෙන්තින් යමක් හැදුවා නම් ඒකේ තියෙන්නේ සිමෙන්ති. ගලෙන් යමක් හැදුවා නම් ඒකේ තියෙන්නේ ගල්. නාම රූපයෙන් යමක් හැදුවද නාම රූපයෙන් හැදුන ඇස අන්න ඒකේ විඥානය හට ගන්නවා. තේරුණාද කියපේක? නාම රූපයෙන් හැදිච්ච එක කන. දැන් නාම ඒකේ විඥානය හට ගන්නවා. නාම රූපයෙන් හැදිච්ච එක නාසය විඥානය හට ගන්නවා. නාම රූපයෙන් හැදිච්ච එක දිව විඥානය හට ගන්නවා. නාම රූපයෙන් හැදිච්ච එක කය. නාම රූපයෙන් හැදිච්ච එකක් මනස. දැන් අපි තෝරගන්න ඕනේ මොනවද මේ නාම රූප කියන්නේ සමහරෝ බුද්ධ දේශනාවේ බුද්ධ දේශනා විස්තර වෙන ක්‍රම අපි අඳුන ගන්න ඕනේ දැන් සමහර තැන්වලදී බුදුරජාන් වහන්සේ මහණෙනි මේ කය මේ සිත කියලා කය සිත කියලා කතා කරනවා නාම රූප කියන තැන්වලදී නාමය කියන්නේ සිත රූපය කියන්නේ කය කියලා කිසිම බුද්ධ දේශනාවක් නැහැ අපි හොඳට මතක තියාගන්න ඕනේ ඒක නාමයේ සිතයි රූපේ කයයි කියලා බුද්ධ දේශනාවක් නැහැ. බුද්ධ දේශනාව විස්තර වෙන්නේ මෙහෙමයි. මම ඉති පාලි පාඨම කියන්නේ ඔයගලන්ට සැකේ නැති වෙන්නයි. කතමංච භික්කවේ නාම රූපං මහණෙනි නාම රූපයන් කුමක්ද වේදනා සංඥා චේතනා පස්සෝ මානසිකාරෝ ඉදං උච්චති නාමං එතකොට මහණෙනි නාම රූප අනුකමද උන දැන් නාමය විස්තර කරනවා වේදනා විඳීම සංඥා හඳුනා ගැනීම චේතනා කර්මය පස්සෝ ස්පර්ශය මානසිකාරෝ මානසිකාර්ය ඉදං උච්චති නාමං මේ ටිකට තමයි නාම කියලා කියන්නේ. නාම කියන කියන පහකට. චත්තාරෝච මහා භූතා සතර මහා භූත පටවියාපු තේජවායු චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං සතර මහා භූතයන්ගෙන් හටගත් රූප. ඉදං උච්චති රූපං. ඒකට තමයි රූප කියන්නේ. ඉති දංච නාමං. ওই විදිහට මේ නාමයත් ඉදංච රූපං මේ රූපයත් ඉදං උච්චති බික්කවේ නාම රූපං. ඔබ තමයි නාම රූප කියලා කියන්නේ. එතකොට දැන් මේ ඔය අපි ඉගෙන ගත්තේ කාගේ අවබෝධයේද? බුදුරජාණන් වහන්සේ. මතක තියාගන්න ඕනේ අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. එහෙනම් අපි ප්‍රධාන මේ විමුක්ති මාර්ගයේදී අපි සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගින් තමයි මේ ධර්ම ඉගෙන ගන්න. එතකොට නාම රූප කිවි දැන් ඔය වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර සතර මා ධාතුන් හටගත්තු දේවල් මේ මේ නාම රූප තමයි ඇහක් උපත්වලා දුන්නේ ඒ නාම රූපන් තමයි කන සකස් කරලා දුන්නේ ඒ නාම රූපයට අනුව තමයි දිව හැදුනේ නාසය හැදුනේ. ඒ නාම රූපයට අනුව තමයි කය හැදුනේ. ඒ නාම රූපයට අනුව තමයි මනස හැදුනේ. එහෙනම් ඇහැ කියන්නේ නාම රූපෙන් හැදිච්ච එකක්. කන කියන්නේ නාම රූපෙන් හැදිච්ච එකක්. නාසය කියන්නේ නාම රූපෙන් හැදිච්ච එකක්. දිව කියන්නේ නාම රූපෙන් හැදිච්ච එකක්. කය කියන්නේ නාම රූපෙන් හැදිච්ච එකක්. මනස කියන්නේ නාම රූපෙන් හැදිච්ච එකක්. දැන් අපි ඇස ගැන කතා කළේ දැන් මං කෝ දැන් ඇහෙන් රූපයත් එක්කම විඥානය හටගත්තා. ඇතිවිචිල මං හිතුණා ඇහැ රූපේ විඥාන එකතු වෙනවා. මොකක්ද ඒක? ස්පර්ශේ නාමයකට අයිති එකක්. දැන් නාමය මතකද ඔබට කිව්වා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඊළඟට එහෙන් ඒ ස්පර්ශය ඇතිවෙච්ච ගමන් වේදනාවකට ගන්නවා. නාමයකට අයිති එකක්. ඒ ස්පර්ශය ඇතිවෙච්ච ගමන් සංඥාවකට ගන්නවා. නාමයකට අයිති එකක්. ඒ ස්පර්ශය ඇතිවෙච්ච ගමන් සංස්කාර චේතනාට ගන්න නාමයකට ඇති. එතකොට දැන් බලන්න දැන් ඉස්සෙල්ලා දැන් අපිට ඇහැ රූපයයි විඥානය එකතුනවා ස්පර්ශය තුනවා. දැන් අපේ එකට ආව ස්පර්ශය. ඊළඟට අපි කිව්වා ස්පර්ශය නිසා වේදනා දෙකට විඳීම ආවා. අපිට ස්පර්ශ නිසා ඇති වෙනවා සංඥා. දෙක තුනට සංඥා. ස්පර්ශනේ තියෙන සංකා චේතනා හතර චේතන. ඒකට අපි අපිට ආවේ කොහොමද? ස්පර්ශය වේදනාව සංඥාව චේතනාව බුදුරජාණන් දේශනා කරන්නේ කොහොමද වේදනා සංඥා චේතනා ස්පර්ශය අපිට හිතන්න පුළුවන් දෙයින් දේශනා කළයි කියලා දැන් ඉස්සල දැන් අපි දැන් බලපු පිළිවෙලට ඉස්සල තියෙන්නේ ස්පර්ශය වේදනා සංඥා චේතනා ඊට පස්සේ නමුත් දේශනාවේ තියෙන්නේ වේදනා සංඥා චේතනා ළඟට ස්පර්ශය පොඩ්ඩක් හිතන්න පුළුවන් දුකට ඒක ඒ මොකද? ඒක මට තේරුම් ගියේ මෙහෙමයි. වේදනා සංඥා චේතනා තුනම හටගන්නේ ස්පර්ශය නිසායි. ස්පර්ශය හතරේට දාලා කියන්නේ. තේරුණාද කිව්වේ? ඊට පස්සේ තියෙනවා මානසිකාර කියලා. මානසිකාරයෙන් තමයි හතරම හටගන්නේ. ඒකයි ඒකට මනස ආදාන තියෙන්නේ. මම හොඳට කල්පනා කරලා තේරුම් ගත්තා. මේ විදිහට මේක වෙන්නේ කියලා. එතකොට බලන්න මානසිකාරයක් නැත්තම් විඥානය හටගන්නේ දැන් අපි ගමු මෙහෙම මම ඔබට තේරුම් ගන්න කියන එකක් දැන් ඔබ මොකක් හරි ලොකු කල්පනාවක් වැටලා ඉන්නවා. බරපතල කල්පනාවක් වැටලා ඉන්නවා. ඔය අතරේ ඔබට හිතෙනවා රේඩියෝ එක අහන්න ඕනේ. මොනම රේඩියෝ දානවා. ප්‍රවෘත්ති හරි මොකක් හරි යනවා කියන කතාවක් යනවා. ඒ ඔබේ හිත ආය අර කල්පනාවට යනවා. ඔබ ටිකක් යන මතක් වෙනවම රේඩියෝ ගැහුවා කියලා. නමුත් අහපු දෙයක් නැහැ. වෙන්නේ නැද්ද මෙහෙම? මේ දැක්කනේ විඥානය ඒක. එහෙනම් මානසිකාරයේ තියෙන්න ඕනේ විඥානය හටගන්න. එතකොට දැන් තේරෙනවද නාම බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන හැටි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල තියෙන එක පුදුම විදිහේ ගැළපීමක් කිසිම අවුලක් නැති කිසිම අවුලක් නැති පිරිසිදු ධර්මයක්. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනස්කාර නාම ඇහැට පුළුවන් ඔච්චරයි උපද්දවන්න. ඔච්චරයි පුළුවන් උපද්දවන්න. ඉතුරු ඔක්කොම වෙන කරුණක් නිසා ඉපදෙන ඒවා. මොනවාගේ තණ්හාව, උපාදාන, භව, ජාති, ඒ ඔක්කොම අපේ ප්‍රශ්නේ. ඒව ඔක්කොම හටගන්නේ අනවබෝධයෙන්. දැන් දැන් ඒක දැන් රහතන් වහන්සේ නමක් ගත්තොත් නාම රූප නැති වෙන්නේ විඤ්ඤාණ නැති වෙන්නේ නමුත් නැති වෙන්නේ තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ ඔක්කොම නැති වෙනවා. එතකොට මේක අපි දැන් මේ කියන එක තේරෙනව නේද? එතකොට දැන් ඔබ තේරුම් ගන්න නාම රූප හේතුවෙන් තමයි ඇහැ නාම රූප හේතුවෙන් තමයි කන නාම රූප හේතුවෙන් තමයි නාසය නාම රූප හේතුවෙන් තමයි දිව නාම රූප හේතුවෙන් තමයි කය නාම රූප හේතුවෙන් තමයි මනස එහෙමනම් මෙතන ඔක්කොම තියෙන්නේ කරුණු රාශියකින් හැදිච්ච ඒවා ඇහැ කන නාසය දිව කය මනස එතකොට ඒ නිසයි මේවට මමයි කියලා අයිතියක් නුවන් බැරි මගේ කියලා හිතේ හඟවන්න බැරි. මගේ ආත්මය කියලා බැරි. නමුත් අපිට එක දෙයක් කරන්න පුළුවන් මොකද්ද? සිහිය කියන එක උපදවන්න පුළුවන්. මේ තුල. සිහිය කියන එක උපදවන්න පුළුවන්. සද්ධා කියන එක උපදවන්න පුළුවන්. වීරිය කියන එක උපදවන්න පුළුවන්. ඊළඟට නෝනින් දැකීම කියන එක උපදවන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඔබ දැකලා අහන තියනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මහණෙනි මේ බඹයක් පමණ වූ ශරීරේ සිත සහිත මනස සහිත විඥාන සහිත බඹයක් පමණ ශරීරේ තමයි දුක තියෙන්නේ. දුකේ හට ගැනීම තියෙන්නේ. දුකේ නිරෝධය තියෙන්නේ. දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදා තියෙන්නේ. මේවා තේරෙන්නේ මේ දේශනාවල් නෝනින් තේරුම් ගනිද්දී. එතකොට නාම රූප ඇති කල්ලි ආයතන ඇත. ඊළඟට ආයතන හය ඇති කල්ලි දැන් ඔබ කියාගෙන දැන් මම කියන්නේ නැති. නාම රූප ඉඳලා පටන් ගන්න. නාම රූප ඇති කල්ලි ආයතන ඇත. හරි. ආයතන ඇති කල්ලි ස්පර්ශය ඇත. ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇත. විදීම ඇති කල්හි තණ්හාව ඇත. තණ්හාව ඇති කල්හි උපාදාන ඇත. උපාදාන ඇති කල්හි භවය ඇත. භවය ඇති කල්හි ඉපදීම ඇත. ඉපදීම ඇති කල්හි ජරා මරණ ඇත. එතකොට මේ විදියට මතක තිබුණොත් විතරයි නුවණින් මෙනෙහි කරන්න පුළුවන්. නිවෙන දැන් දැන් තේරුම ලැබ අපි අපි නොවසපු දෙයක් අපි නොදත් දෙයක් කිසි දවසක අපිට අවබෝධ කරන්න බෑ. එහෙමනම් මේ ලෝකේ පුතඥය නිවන් දකිනවා. එහෙමනම් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක වෙනෝන අයත් මඟඵල ලබනවා. නොවසපු දෙයක් නොදත් දෙයක් කිසි දවසක කාටවත් ලෝකේ අවබෝධ කරන්න බෑ. නොවසපු දෙයක් නොදත් දෙයක් අවබෝධ කරන්නේ එක්කෙනයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට නාම රූප ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නාම රූප කුමක් ඇති කල්ලිද ඇතිවන්නේ ඔව් විඥානයේ ඇති කල්ලි නාම රූප ඇත එහෙමනම් විඥානය හටගන්නේ කොහේද ඇසී කනේ නාසේ දිවේ කයේ මනසේ ඒකට විඥානයේ විඥානයේ විඥානයේ ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ නාම රූපයන් ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි ආයතනයක ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ ආයතනයක ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි ස්පර්ශයක ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ස්පර්ශයක ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි විඳීමක් හටගන්නේ. විඳීමක ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි තණ්හාවක් හටගන්නේ. තණ්හාවක ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි උපාදාන හටගන්නේ. උපාදානයේ වල ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි භවය හටගන්නේ. භවයක ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි උපදින්නේ. ඉපදීමක ක්‍රියාකාරීත්වයක් තමයි ජරා මරණ. එතකොට මේ විඥාණය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මොනවාගේද මේ විඥානයේ ක්‍රියාත්මක වීම අපිට එකපාරට අල්ලන්න බැරි එකක් අපිට එකපාරට තේරුම් ගන්න බැරි එකක් අපිට වටහා ගන්න බැරි එකක් මොකද හේතුව විඥානයේ හැමතිස්සෙම ප්‍රකෘති ස්වરૂපයෙන් තියෙනව නෙවෙයි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ හතරමං හන්දියේක මැජික් කාර්යයක් මැජික් පෙන්නවා එතකොට මැජික් පාර අපිට පේන්නේ මැජික් එක විතරනේ. අපිට පේන්නේ නෑ මේ මැජික් එක මේ මිනිහා හදන්නේ කොහොමද කියලා පේන්නේ අපිට පේන්නේ අර විස්මයජනක සිද්ධිය විතරයි. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ඇහි විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥානේ මේ මැජිෂන් කෙනෙක් වගේ කියලා. එතකොට මේ මැජික් එක ක්‍රියාකාරීත්වයක් නිසා තමයි අපිට හිත මන අපිට අපේ එක එක දේවල් කරුණු ගොනු කර කර මවාගන්නේ. දැන් බලන්න හිතලා හිතේ හිතු මන අපිට මවාගන්න කරන අපිට එක එක දේවල් නොයේ දේවල් බයක් ගැන සිහි කරොත් සිහි කරන්න කරන්න බය හට ගන්න පුළුවන්. තරහක් ගැන සීකරුත් කරන්න කරන්න මොකද හිතේ විස්මයජනක විදිහට මායාකාරී විදිහට ඕන දෙයක් හිතින් අපිට මව මව මව ගන්න පුළුවන්. එතකොට බලන්න මේ මේ මේ මායාකාරී විඥානයේ පවතින්නේ කුමක් ඇති කල්ලිද? සංඛාරය ඇති කල්ලි. සංස්කාරය ඇති කල්ලි විඥානය ඇති. ඔන්න සංස්කාර බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙහෙම කතමේච භික්කවේ සංඛාරා මහණෙනි සංස්කාරයනු කුමක්ද? තයෝ මේ භික්කවේ සංඛාරා මහණෙනි සංස්කාර තුනකි. කාය සංඛාරෝ කාය සංස්කාර වචී සංඛාරෝ වචී සංස්කාර චිත්ත සංඛාරෝ චිත්ත සංස්කාර ඉමේ උච්චන්ති භික්කවේ සංඛාරා මහණෙනි මේවාට තමයි සංස්කාර කියන්නේ සංස්කාර කියන වචනේ පින්වත්නි විවිධ තේරුම් වලට පාවිච්චි වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් මෙහෙම සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා යම් දවසක යදා කියන යම් දවසක පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකිනවා නම් අත නිබ්බින්දති දුක්ඛේ. එතකොට එයා දුක ගැන තමයි අවබෝධයෙන්ම කලකිරෙන්නේ. ඒ සමග්ගෝ විසුද්ධිය ඕක තමයි විමුක්තියට තියෙන මාර්ගය. ඒක විතර සබ්බේ සංඛාරා කිව්වේ හේතුඵල ධර්මයෙන් හටගත්තු සෑම දෙයක්ම කියන එක තමයි මේ සංස්කාර කියන එකේ අර්ථය. සමහර තැන්වල බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා පුඤ්ඤාවි සංඛාරෝ අපුඤ්ඤාපි සංඛාරෝ ආනිඤ්ඤාපි සංඛාරෝ ඒකත් සංස්කාර පුඤ්ඤාපි සංස්කාර කියලා කියන්නේ ඒකේ තියෙන කොහමද අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරුෂ පුද්ගලෝ පුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤෝපගං හෝති විඥානං මහණෙනි යම් අවිද්‍යාසහගත පුද්ගලයා යම් පුණ්‍ය වූ සංස්කාරයක් රැස් කරයි නම් ඒ රැස් කරනා වූ පුණ්‍ය වූ සංස්කාරයක් රැස් කරයි නම් පුඤ්ඤෝපගම් හෝති විඥානයි. විඥානයේ සකස් වෙලා යනවා කියන පිනට අනුව. අර පළවෙනි එක තමයි මේ වෙන්නේ. අපුඤ්ඤෝ අපුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති පවක් නම් රැස් කරන්නේ අපුඤ්ඤෝපගම් හෝති විඥාන. විඥානයේ සකස් වෙලා යන කියන පවට අනුව. ආනෙන්ජංචේ සංකාරං අපි සංකරෝටි ධාන වලට නම් සකස් කරන්නේ ආනෙන්ජ ආනෙන්ජූපකං හොති විඥාන විඥානේ ආනෙන්ජේ සකස් කරනවා කියලා. ඒතර එතන කියන්නේ අර උපතක් කරා යන්න සකස් වෙන එක. ඒතර ඒකත් සිද්ධ වෙන්නේ අවිද්‍යාවෙන්මයි. අවිද්‍යාව තමයි මේකේ සම්පූර්ණම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාව රබිත්‍රේ කටුව වගේ කියලානේ. බිත්‍ර ඇතුලේ අපි ඉන්නා වගේ එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට මෙතන සංස්කාර කියලා විස්තර කරන සංකාර අපිට ඉස්සරහට ගොඩක් විස්තර කරගෙන ලැබෙනවා කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස චිත්ත සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අපි වචන කතා කරන්න ඉස්සර වෙලා හිතේ හැදෙන වචනේ චිත්ත සංකාර කියන්නේ සංඥාවක් විඳීමක් ආස්වාස ප්‍රස්වාස වලට කාය සංස්කාර කියලා කියන්නේ කය හා බැඳී තියෙන නිසා. දැන් ආස්වාස ප්‍රස්වාස තියෙන්නේ මේ ගුරුසු ශරීරයත් එක්ක බැඳිලා. විතක්ක ਵਿਚාර තියෙන්නේ වචනයත් එක්ක බැඳිලා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර හටගන්නේ නැත්නම් වචන පිට වෙන්නේ වචන විතක්ක ਵਿਚාර හටගන්න. විතක්ක ਵਿਚාර තමයි මේ වචන කතා කරන්න අපිට හැදෙන්නේ. සංඥා වේදනා කියන දෙක චිත්ත සංකාරයක්. සිත හා බැඳිලා තියෙන්නේ. එහෙනම් සිතෙන් වෙන්වෙච්ච විදීමක් නැහැ. සිතෙන් වෙන්වෙච්ච හඳුනා ගැනීමක් නැහැ. එතකොට බලන්න මේ පසුබිම තුල තමයි අර විඥානීය ක්‍රියාත්මක වෙන්නේ. ඇහි විඥානේ, කන විඥානේ, නාසය වෙන විඥානයක් නෑ දැන් මේක කියනවා විඥාන ගැන කොහොමද තියෙන්නේ චෛමී බික්කේ විඥාන කාය මහණෙනි විඥානේ හය ආකාරයි කියලා මේ ඇහි විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥාන කියලා මේ විස්තර කරන්නේ. එතකොට දැන් ආස්වාස ප්‍රස්වාස කිරීම විතක්ක ਵਿਚාර හඳුනා ගැනීම විඳීම. දැන් හඳුනා ගැනීම විඳීමයි කියන්නේ හටගන්න හේතු වෙන මොකද්ද? ස්පර්ශයනේ. එතන දැන් මේක විස්තර කරන්නේ මේක චිත්ත සංකාරයක් ඇරෙට. ඒ කියන්නේ සිතහා බැඳී තියෙනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස බැඳිලා තියෙන මොකක් එක්කද? කයත් එක්ක. විතක් ਵਿਚාර බැඳිලා තියෙන මොකක් එක්කද? වචනත් එක්ක. සංඥා වේදන බැඳිලා තියෙන මොකක් එක්කද? සිතත් එක්ක. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංස්කාර කුමක් ඇති කලින් තියෙන්නේ? අවිජ්ජා පත්‍ය අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇත. මෙන්න අවිද්‍යාව. කතමාච භික්කවේ අවිද්‍යා මහණෙනි අවිද්‍යාවන කුමක්ද යංකෝ භික්කවේ දුක්ඛේ ඥාන මහණෙනි දුක්ඛාර සත්‍ය ගැන යම් අනවබෝධයක් ඇද්ද දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක හට ගැනීම ගැන නොදැනීමක් ඇද්ද දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරුද්ධ වීම ගැන නොදැනීමක් ඇද්ද? දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාඥාන මේ දුක් නැතිවීමේ මාර්ගය වෙන ආර්ය ස්ථානික මාර්ගය ගැන අවබෝධයක් නැද්ද? මේ ආර්ය සත්‍ය හතර අවබෝධයේ නැතිකමමයි මේ සම්පූර්ණයෙන්ම මේක පවතින්නේ කියනවා. එතකොට දැන් අපි ආස්වාස ප්‍රස්වාස කරන්නේ මේ මේ පංච උපාදාන ස්කන්ධය ගැන අවබෝධයක් ඇතුවද දුක්ඛාර සත්‍ය අවබෝධ කළා නෙමෙයි අපි මම හුස්ම ගන්නවා හෙලනවා කියලා අපි කරන්නේ අවිද්‍යාව පිටලා මේක කරන්නේ අපි අපි විතක්ක ਵਿਚාර වචන වලට මේ හිතේ ගැළපි ගැළපි ඉන්නේ විද්‍යාව පහළ වෙලාද නෑනේ මම මම කතා කරනවා කියලා කරන්නේ අපි හඳුනගන්නේ මම හඳුනගන්නවා කියලා විඳින්නේ මම විඳිනවා කියලා එතන ඉඳලා අනවබෝධයකින් අවිද්‍යා සහගත විඥානයක් තමයි එහි හටගන්නේ අවිද්‍යා සහගත විඥානයක් තමයි කණේ හටගන්නේ අවිද්‍යා සහගත විඥානය අනවබෝධයෙන් සකස් වෙච්ච විඥානයක් තමයි එහි කණේ නාසයේ දිවේ මනසේ කායේ මනසේ හටගන්නේ එතකොට අනවබෝධයකින් සකස් වෙච්ච විඥානයක් හටගත්තොත් ඒ විඥාන පත්තෙන් හටගන්න නාම රූපවල තියෙන්නේ අනවබෝධය. අනවබෝධයෙන් පවතින නාම රූපවල තියෙන්නේ අනවබෝධය නම් තියෙන්නේ ඒ නාම රූපෙන් හටගන්න ඇහැ තුල කන නාසය දිවකය මනසේ තියෙන්නේ අනවබෝධය. ඒ අනවබෝධයෙන් යුත් ආයතන හය ස්පර්ශයක් ඇති වෙනවාද? ඒ ස්පර්ශයේ තියෙන්නේ අනවබෝධය. ඒ ස්පර්ශය නිසා හටගන්න විදීමක් ඇති වෙනවාද? ඒ විදීම තුල තියෙන්නේ අනුභූදයෙන් විඳපු ගමන් තණ්හාව හට ගන්නවා. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා. උපාදාන නිසා භවය හට ගන්නවා. භවය නිසා ජාති ජරා මරණ හට ගන්නවා. එතකොට අවිද්‍යාවෙන් තමයි සම්පූර්ණ මේක වහන්නේ. කියන අවබෝධයෙන් මේක අවබෝධ වුණොත් විද්‍යාව පහළ වුණානේ. අවිද්‍යාවෙන් වැහිච්ච ගමන් මොකද වෙන්නේ? වැහිලා තමයි වේදනාව ගාවට නිකන් යන්නේ. ස්ථාන සම්පූර්ණ මේක වහන්නේ. කියන අවබෝධයක් මේක අවබෝධ වුණොත් විද්‍යාව පහළ වුණානේ. අවිද්‍යාවෙන් වැහිච්ච ගමන් මොකද වෙන්නේ? වැහිලා තමයි වේදනාව ගාවට නිකන් යන්නේ. තණ්හාවෙන් බැඳිනවා. බැඳින්න මොකේටද ආයි? ඇසෙට. විඥානෙට. නාම රූප වලට. ස්පර්ශෙට. වෙනමකට බැඳින්නේ. ඒක තමයි බැඳින්නේ. බැඳිච්ච ගමන් ඒක අපි බුදුජානක විස්තර කරන කාමයේ දෘෂ්ටි සීලපත අත්වාද මම මාගේ මාගේ ආත්ම කියන හැඟීමට බැඳෙනවා. බැඳිලා තමයි ක්‍රියා කරන්නේ. දැන් මේ සිද්ධිය මේ මේ සිද්ධිය වෙන සිදුවීම මෙහෙමයි කියලා තම තමන් තුළින් අපි නෝනින් විමසලා තේරුම් ගන්න ඕනේ. ඒකටයි ආර්ය න්‍යාය. තම තමන් තුළින් නෝනින් විමසලා තේරුම් ගන්න ඕනේ. ඉතින් තේරුම් ගන්න ඕනේ මේ විදිහට. දැන් දැන් ඔන්න අපි ඉගෙන ගත්ත අවිද්‍යාවට යනකම්. දැන් මතක තියාගන්න ඕනේ මෙහෙම. අවිද්‍යාව හේතු කරගෙන සංස්කාරය ඇති වෙනවා. සංස්කාරය හේතු කරගෙන විඥානය ඇති වෙනවා. විඤ්ඤා අපි මෙහෙම ගමු. එයිමත් නෙමෙයි. ඉමස්මි සති දැන් හොති කියන කැලෙන් ගමු. මේ ඇති කල්ලි මේ වේ. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාරය ඇත. සංස්කාරය ඇති කල්ලි විඥානය ඇත. විඥානය ඇති කල්ලි නාම රූප ඇත. නාම රූප ඇති කල්ලි සලායතන ඇත. සලායතන ඇති කල්ලි ස්පර්ශය ඇත. ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇත. විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත. උපාදාන ඇති කල්ලි භවය ඇත. භවය ඇති කල්ලි ඉපදීම ඇත. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ශෝක වැළකීම් දුක් දුම්නස් ඇත. දැන් අප තුල ඔබ හිතන්නේ මේ පටිච්ච සමුප්පාද ඔය කියපු අංග ඔක්කොම තියෙනවද නැද්ද? අපි තුල ඔක්කොම තියෙනවා. එහෙනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ පටිච්චසම්පාදේ ওই විදිහට අවබෝධ කරගත්තාම ඒකට කියන්නේ ධම්මේ ඥානං කියලා. මොකක්ද ඒකට කියන්නේ? හොඳට මතක තියාගන්න මේ කියන ටික ධම්මේ ඥානං. මොකක්ද ඒකට කියන්නේ? ධම්මේ ඥානං. ඊර්වසි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ ඇතිවන අවබෝධයේ පිහිටලා අතීත අනාගත දෙකට ණය පමවනවන්න කියනවා. අතීත අනාගත දෙකට ගලපා බලන්න කියනවා. ඒකට කියන්නේ අන්වේ ඥානං. අනුවගේ නෝන. මොකද ඒකට කියන්නේ අන්වේ ඥානං. පාලි වචන දෙකක් ධම්මේ ඥානං අන්වේ ඥානං අතීත අනාගත දෙකට ගලපලා බලන්න කියනවා මෙහෙම අතීතයේ ජරා මරණ වුණා නම් ඇති උනේ ඉපදීම නිසා අතීතයේ ඉපදුණා නම් ඉපදුනේ භවය නිසා අතීතයේ භවය ඇති වුණා නම් ඇති උනේ උපාදාන නිසා අතීතයේ උපාදාන ඇති වෙනවා නම් ඇති උනේ තණ්හාව නිසා අතීතේ තණ්හාව ඇති වුණා නම් ඇති උනේ විඳීම නිසා අතීතයේ විඳීමට ගත්තේ ස්පර්ශ නිසා අතීතයේ ස්පර්ශය හටගත්තේ ආයතනය නිසා අතීතයේ ආයතනය හටගත්තේ නාම රූප නිසා අතීතයේ නාම රූප හටගත්තේ විඥාන නිසා අතීතේ විඥානය හටගත්තේ සංස්කාර නිසා අතීතේ සංස්කාර හටගත්තේ අවිද්‍යාව නිසා. එතකොටම අපට අවබෝධ වෙනවා එන අතීතයේ තිබිලා තියෙන අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් බැඳිච්ච මේ පටිච්චසමුප්පාදයමයි. ඊට පස්සේ අනාගතයට යොමු කරලා බලන්න කියනවා. අනාගතේ කොහොමද මේක වෙන්නේ? අනාගතේ ජරා මරණය තියෙනවා නම් ඇති වෙන්නේ ඉපදීම නිසා. අනාගතේ ඉපදීම ඇතිවන්නේ භවයක් තිබුණොත් භවය ඇති කල්ලි ඉපදීම ඇත. අනාගතයේ භවය ඇතිවන්නේ උපාදාන ඇති කල්ලි. අනාගතයේ උපාදාන ඇතිවන්නේ තණ්හාව ඇති කල්ලි. අනාගතයේ තණ්හාව ඇතිවන්නේ විඳීම ඇති කල්ලි. අනාගතයේ විඳීම ඇතිවන්නේ ස්පර්ශය ඇති කල්ලි. අනාගතයේ ස්පර්ශය ඇතිවන්නේ ආයතනය ඇති කල්ලි. අනාගතයේ ආයතනය ඇතිවන්නේ නාම රූප තිබුණොත් විතරයි අනාගතේ නාම රූප ඇතිවන්නේ විඥානයේ තිබුණොත් තමයි. අනාගතේ විඥානය ඇතිවන්නේ සංස්කාර තිබුණොත්. අනාගතේ සංස්කාර ඇතිවන්නේ අවිද්‍යාව නිසා. එන අනාගතේ ජරා මරණ තියෙන්නේ මේ වැඩ පිළිවෙල තුල තිබුණොත් තමයි. ඒකට වර්තමානයේ දකින වර්තමානයේ අපි ගන්න අත්දැකීමෙන් තමයි අතීතයට අනාගතයට ගලපා බලන්නේ. එතකොට වර්තමානයේ පටිච්ච සමුප්පාදීව හට ගැනීම තේරුම් අරගෙන අවබෝධයක් ඇති වුනහම ඒකට කියන්නේ මොන ඥානයේද? ධම්මේ ඥාන. හොඳට මතක තියාගන්න මේ වචන. ධම්මේ ඥාන. ඒ ඒක පිළිතල තමයි අතීතයට නාගතයට විමසා බලන්නේ. එතකොට කියන්නේ අන්වේ ඥාන. අන්න එතකොටයි යාට අතීතයේ කෙරෙහි කලකිරෙන්නේ, අනාගතයේ කෙරෙහි කලකිරෙන්නේ, වර්තමානයේ අතාරින්නේ. ඒ වෙනතෙන් වෙන්නේ හැමතිස්සෙම අපි අපි හිතන අපිට මේ දැන් මේ ජීවිතයේ යම් පිළිවීමක් හතරයක් වෙනවා නම් අනාගතයේම වෙන්නේ නැහැ කියලා. අපි හැමතිස්සෙම හිතාගෙන ඉන්නේ අද අද හරි නැති වුණාට ඔව් අද අප්සෙට් නමුත් හෙට නම් හරි. කියලා අපි හිතනවා. මොකද අපි හිතන මේ හිත කවදාවත් එන්නේ නෑ අර අර අපි දැන් ඉස්සර ඔය පරණ ගෙවල් වල ගහන චූටි බබාලා හම්බ වුණාම උළුස්ස ගහනවා අද නෑ හෙට කියලා. <laughs> යකෙක් ඉන්නවලු මේ යකා එනවලු ගෙදරට. ඒ යකා මේක කියෝලා අද නෑ හෙට. යකා හෙට එනවා. එනවා හෙට එනකොට ආයෙත් තියෙන්නේ අද නෑ හෙට. ඒ වගේ තමයි අපි එක්පැතුම්. බාලගිරි දෝෂි. ඒතර ඒ වගේ අපිත් හිතාගෙන ඉන්නේ මේ ජීවිතේ නම් අපිට හරි ගියේ නෑ වැඩි. ඊළඟ ජීවිතේ නම් නමුත් ඊළඟ ජීවිතෙත් මේ විදිහෙන් නම් මීටත් මේ කබල් වෙන්න පුළුවන්. එතකොට මේකෙන් අපි තේරුම් ගන්න තියෙන මොකද්ද? අපි හේතු සකස් වෙලයි මේ ඔක්කොම වෙන්නේ. දැන් ඊළඟ ජීවිතේ රැකවරණයක් සඳහා මේ ජීවිතය තුළ හේතු හැදෙන්න ඕනේ. මේ ජීවිත තුළ හේතු නැතුව දැන් පටිච්ච සමුප්පාදයේ හොඳට තීරුම් ගනිදි තීරුම් ගනිදි තීරුම් ගනිදි පැහැදිලි වෙන්නේ කරුණු තුනක්. අනිත්‍යත් දුක්ඛ අනාත්මය. තේරුම් ගන්න තේරුම් ගන්න පැහැදිලිවට අපිට තේරුම් ගන්න පුළුවනි මේක අපිට වුමනා හැටියට වෙන එකක් නෙමෙයි. අන්න එතකොට තමයි යාට කුසල් උපදව ගන්න, සිහිය උපදව ගන්න, සතිපට්ඨානෙ වඩන්න, ඊළඟට මේ නුවණින් අවබෝධ කරන්න, දුක දකින්න, දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න නිරෝධේ සාක්ෂාත් කරන්න ආර්ය මාර්ගය වඩන්න ඕන වෙන්නේ. ඒ මාර්ගයට එනවා කියන්නේ ඒකයි. එයාගේ අවබෝධයෙන් තමයි ඒක වෙන්නේ. එතකොට දැන් අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදා ඉදං උප්පජ්ජති කියන එක. දැන් අපි ඉගෙන ගන්න යන්නේ ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ නැති කල්ලි මේ නැත. හා ඉමස්ස නිරෝධා ඉදන් නිරුජිත මේ නිරුද්ධ වූ කල්හි මේ නිරුද්ධ වේ. දැන් අපි ආයෙත් යමු අර පටිසමුපාදයේ පටන් ගත්ත විදිහටම කොනටම. ජරා මරණ නැතිවන්නේ කුමක් නැති වුණොතින්ද? ආ ජරා මරණ නැතිවන්නේ ඉපදීමක් නැති වුණොත්. ඒ කියන්නේ කිසියම්ම සත්ත්ව නිකායක කිසියම්ම සත්ත්ව කොට්ටාසයක ඛණ්ඩජව හෝ ජලාකුජව හෝ සංසේදජව හෝ කූපපාතිකව හෝ යා ඉපදීමක් විශේෂ ඉපදීමක් විශේෂ පහළවීමක් පංචපාදානස්කන්ධේ පහළවීමක් ආයතන හයේ ප්‍රතිලාභයක් නැති වුණා නම් ජරා මරණ නැත. එහෙනම් ඉපදීම නැති කල්ලි ජරා මරණ නැත. එහෙනම් ජරා මරණ නැතිවන්නේ මේ මේ කිසිම පිළිවෙලකින් උපත නැති වුණාමයි. උපතක් නැතිවන්නේ කුමක් නැති කල්ලිද? ආ කාම ධාතිවේ විපාක විඳින කර්ම නැත්තම් කාම භවයක් නැත. රූප ධාතුවේ විපාක විඳින්න කර්ම නැත්නම් රූප භවයක් නැත. අරූප ධාතුවේ විපාක විඳින්න කර්ම නැත්නම් අරූප භවයක් නැත. එහෙමනම් මේ කම්මං කිත්තං කර්මයේ ක්ෂේත්‍රේ විඥාන විඥාන කර්මයේ කර්මයෙන් පළවෙන කුඹුර කුඹුරක් නැත. කුඹුරක් නැත්තම් පැලයක් හිටවන්න තැනක් නැත. පැලයක් පැලවෙන තැනක් නැත. එතකොට කාම භවයත් රූප භවයත් අරූප භවයත් කියන තුනම නැත්තම් ඉපදීමක් නැත. භවය නැති කල්හි ඉපදීම නැත. එහෙනම් දැන් අපිට මේක හොඳට පැහැදිලි වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් ඔය අපේ නිකන් ওই කරුණු කතා කරද්දී අපි දැන් මතක් කළා මේ චුතිසිත සහ පටිසන්ධිසිත ගැන. දැන් ඒ ඒ මේ චුතිය සහ පටිසන්ධිය ගැන චුතිචිත්තේ සමග ප්‍රතිසන්ධිචිත්තේ ඇති වෙනවා. ඒක අනිවාර්ය સિદ્ધාන්තයකට අපි කල්පනා කරලා බලනකොට බලන්න ගියොත් මේ පටිසම්පාද නිරෝධි කල්පන්නත් වෙනවා. දැක්කනේ අපි එහෙමනේ මම බැලුවේ සිතක් චුත වෙලා චුති හිතක් ප්‍රතිසන්දියට යන්නේ භවයක් තිබුණොත් විතරයි. අයි භවපත්‍ය ජාති භවයේ හේතු කරගෙන ඉපදීම සිදුවේ. එතකොට අපිට හතර තේරෙනවා රහතන් වහන්සේ පිරුණම් පාන්නේ කියලා. රහතන් වහන්සේ හිත චුත වෙන්නේ නැහැ ආ චුත වෙන්නේ නැහැ. චුත වෙන්නේ නැත්තේ. චුත වෙන්න නම් කම්මං කිත්තං කර්මෙ නෙමෙති ෆීල්ඩ් එක තියෙන්න ඕනේ. කර්ම නැමැති භූමිය තියෙන්න ඕනේ. විඥානේ පැනවිලා තියෙන්න ඕනේ. තණ්හාවෙන් ඒක තෙත් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි විපාක පිණිස හැදෙන්නේ. එතකොට මොකද වෙන්නේ? විඥානේ ඊට සුදුසු ආකාරයට කර්මයට අනුව සකස් වෙලා යනවා. එතකොට අපිට පේනවා ඒ ක්‍රියාකාරීත්ව වෙන්නේ නැත්තම් හිතක එහෙනම් රාතන්වාසේ පිරිනිවන් පානවා කියන්නේ ස්වාභාවික සිද්ධියක්. හේතු නැතිවීම නිසා ඵලයක් නැති වී යාම. යම්කින් යමක් ඇති වෙන හේතුප්‍රත්‍යයෙන් ඒ හේතුප්‍රත්‍යයෙන් හටගන්න දේ නැතුව ගියාම හේතුට නැතුව ගියාම ඵලය නිරුද්ධ වී යනවා. එන රාතන් වාසේ පිරිනුවන් පාන්නේ තණ්හාව නිරුද්ධ වීම නිසා විඥාණය වැඩෙන්නේ නැහැ. ඒ නිසා පිරිනුවන් පාන්නේ. තේරුණාද කියන පිටිය? එතකොට භවය නැති කල්ලි ඉපදීම නැත. එතකොට භවය නැතිවන්නේ කොමක් නැති වුනහමද? උපාදාන නැති කල්ලි කාම උපාදානත් නැත්තම් ditthi උපාදානත් නැත්තම් සීලබ්බත උපාදානත් නැත්තම් අත්ත්වද උපාදානත් නැත්තම් භවයක් නැත. උපාදාන නැති කල්හි භවය නැත. උපාදාන නැතිවන්නේ කුමක් නැති වුණාමද? තණ්හාව නැති කල්හි උපාදාන නැත්නම් සංනාවක් නැත්නම් උපාදාන නැහැ. රූප තණ්හා නැත්නම්, ශබ්ද තණ්හා නැත්නම්, ගන්ධ තණ්හා නැත්නම්, රස තණ්හා නැත්නම්, පොට්ටබ්බ තණ්හා නැත්නම්, ධම්ම තණ්හා නැත්නම් මේ බැඳෙන දෙයක් නැහැ. උපාදාන නැත. තණ්හාව නැතිවන්නේ. ඔව් විඳීමක් නැති කල්ලි තණ්හාවක් නැත. විඳීම නැතිවන්නේ. ස්පර්ශ නැති කල්ලි විඳීම නැත. ස්පර්ශ නැතිවන්නේ. සලායතන නැති කල්ලි ස්පර්ශ නැත. සලායතන නැතිවන්නේ. නාම රූප නැති කල්ලි සලායතන නැත. නාම රූප නැතිවන්නේ. විඥාන නැති කල්ලි නාම රූප නැත. විඥාන නැතිවන්නේ සංස්කාර නැති කල්ලි විඥානේ නැත. සංස්කාර නැතිවන්නේ අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැත. ඕකේ කොටසක් තීරණය කරලා දෙන්න තියෙන ඔබට පුතා ගිහලා අරගෙන එන්න සංයුත්නිකායේ තුන්වෙනි පොත. එතකොට මේකේ දැන් ඔන්න අවිද්‍යාව කියන එක අපිට ටිකක් තේරුම් ගන්න ඕනේ. ඒ වේදනාවට නිකන් තේරුම් ගැනීමට. දැන් අවිද්‍යා සහගතව දැන් කාතන් වහන්සේ කියලා කියන්නේ පටිච්චසමුපාද නිරෝධය කතා කිරීමේදී රහතන් වහන්සේ ගැන අපිට කතා කරන්න වෙනවා. මොකද රහතන් වහන්සේට පටිච්චසමුපාදේ නැහැ. රහතන් වහන්සේට අවිද්‍යාසගත ආසත ප්‍රසවාසයක් නැහැ. අවිද්‍යාසගත විතක්ක ਵਿਚාර නැහැ. අවිද්‍යාසගත සංඥා නැහැ. විඳීම් නැහැ. ඒ නිසා රහතන් වහන්සේට අවිද්‍යාසගත විඥානය හටගන්නේ නැහැ. ඒ නිසා අවිද්‍යාසගත නාම රූප නැහැ. අවිද්‍යාසහගත නාම රූප නැත්තම් අවිද්‍යාසහගත ආයතන හයක් නැහැ. අවිද්‍යාසහගත ආයතන හයක් නැත්තම් අවිද්‍යාසහගත ස්පර්ශයක් නැහැ. අවිද්‍යාසහගත ස්පර්ශයක් නැත්තම් අවිද්‍යාසහගත විඳීමක් නැහැ. අවිද්‍යාසහගත විඳීමක් නැත්තම් ඔව් එහෙනම් එතනට එනකන් එතකොට රාතන් වහන්සේගේ විඥාන නාම රූප ආයත ස්පර්ශ ආයතන ඔක්කොම තුළ තියෙන අවබෝධයක් විතරයි. ඒක පටිච්චසමුපාදයට අයිති නෑ. ඇයි පටිච්චසමුපාද කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා. තේරුණා කීප එක. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගෙන සංස්කාර. එතකොට රාතන් වහන්සේ ජීවත් වෙන්නේ පටිච්චසමුපාදේ නිරුද්ධ කරලා. රාතන් වහන්සේ ජීවත් වෙන්නේ පටිච්චසමුපාදේ නිරුද්ධ කරලා. එතකොට දැන් ඒකයි සාමාන්‍ය කෙනෙකුට දැන් ධර්මාර්ගයට ආපු ශ්‍රාවකයාට මිසක් වෙන කෙනෙකුට මේ රාතන් වාසී කවුද කියලා අඳුනගන්න බැරි. ඒ දැන් රාතන් වාසීත් ඇහෙන් රූප දකිනවා. කනින් ශබ්ද අහනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයෙන් ස්වාස ලබනවා. හිතෙන් හිතනවා. රාතන් වාසී සබ දුක් උපේක්ෂා විඳින් විඳිනවා. නමුත් රාතන් වාසීට අවිද්‍යාසහගතව හටගන්න මේ පටිසම්පාදේ නිරුද්ධ නිසා මිදුණු සිතින් තමයි වාසය කරන්නේ. ඒ නිසා තණ්හාවක් නැහැ, උපාදාන නැහැ, භව, ජාති, ජරා, මරණ මොකුත් නැහැ. මේක විස්තර කරන ඒක පීඨයල දන බලා ගන්න ඕනේ මොකද මේකෙන් තමයි අපි මේ අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ මේ විඥාණයට මොකද වෙන්නේ විඥානයේ ක්‍රියාකාරීත්වයට මොකද වෙන්නේ කියලා මේ ආතේරුම් ගන්න තියෙන්නේ මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් පංච උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවද රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට පටිච්චසමුපාදයෙන් නිරන්තරයෙන්ම හැදෙන්නේ ওই පහ තමයි. ඒ කියන්නේ ආශාවකට බැඳුණු රූපයක් ආශාවකින් බැඳුණු විඳීමක් හඳුනා ගැනීමක් චේතනා විඥානය මේ තමයි හැදෙන්නේ. ඒතර මේක පවතින්නේ පටිසම්පාදයෙන් තමයි පවතින්නේ මේක. පංචපාදානස්කන්ධය. ඒතර රාතන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ආර්ය ශ්‍රාණික මාර්ගය අනුගමනය කරනවා. ආර්ය ශ්‍රාණික මාර්ගය අනුගමනය කරන්නේ සම්මා දිට්ඨියෙන් ඇති කරගත්තු සීලයෙන්. සම්මා දිට්ඨියෙන් ඇති කරගත්තු සමාධියෙන්. සම්මා දිට්ඨියම දිනු කිරීමෙන්. එතකොට ප්‍රඥාවෙන්. එතකොට මේ රහතන් වහන්සේ ඒ විදිහට ආර්ය ස්ථානික මාර්ගය අනුගමනය කළාම මොකද වෙන්නේ? දුක අවබෝධ කරනවා. මොකද්ද දුක? පංච උපාදාන ස්කන්ධ දුක. අවබෝධ කරන කොහොමද? මේක අනිත්‍ය දෙයක්. දුක් දෙයක්. අනාත්ම දෙයක් මෙතන මමයේ මාගේ මාගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා අවබෝධ කරනවා. අවබෝධ වීම සමග දුක්ඛේ අඥානං නැති වෙනවා. අපි කියන දුක දුක්ඛේ ඥානං දුක ගැන අවබෝධයක් ඇති වෙනවා. එතකොට රහතන් වහන්සේට මොකද වෙන්නේ? දුක කෙරෙහිනේ මේ මේ රූප වේදනා සංඥා සංකාර මේවා කෙරෙහිනේ මේ ත්‍රිවිධ සංඥා හටගන්නේ. ඒ අවබෝධය නිසා ත්‍රිවිධ සංඥාව දුර වෙනවා. දුක්ඛ සමුදය ඥානයි. දුක ගැන අවබෝධය ඇති වෙනවා. තණ්හාව දුරුණාම තණ්හාව දුරුණා කියලා දැනගන්නවා. දුක්ඛ නිරෝධේ ඥානයි. ඒ දැනගන්න එකට දන්නවා මාර්ගය සම්පූර්ණ වුණා. එතකොට මේ අවබෝධයට ආවට පස්සේ මේකේ තියෙනවා රූප ධාතුයා භික්කවේ භික්කුණෝ රාගෝ පහ පහිනෝ හෝති. එතකොට යන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවායි රාගේ ප්‍රහාණය වෙනවා. රාගේ රාගය කියන එක මේ කරුණු තුනටම පොදි ව්‍යාප්ත එකක් මේ. තීව්‍ර තණ්හාට පොදි පාච කරපතන. එතකොට රාගේ ප්‍රහාණය වෙන්න හේතුව මොකද්ද? අවබෝධ වීම. රූපේ යථා ස්වභාවය යථා භූත ඥානය යට ගැනීම. අවබෝධ වීම. අවබෝධ වීම නිසා රාගේ ප්‍රහාණය වෙනවා. රාගස්ස පහනා රාගේ ප්‍රහාණය වීම නිසා වොච්චිජ්ජති ආරම්මණං මේ රාගේ ප්‍රහාණය වුණාට පස්සේ මේ පැවැත්ම පිණිස අරමුණක් නැහැ. අරමුණ සිඳිනවා. පදිත්‍ර විඥානස නොහොති විඥානෙට පිටන්න තැනක් නැතු යනවා. එතකොට එහෙමනම් අපේ හටගන්නේ විඥානේ පැලවෙච්ච විඥානයක් මුල් ඇතපු එකක්. තේරුණාද කියපේක? එතකොට ඒකෙන් ස්පර්ශය ඇති වෙලා විඳීම් හඳුනාගෙන තණ්හාව ඇති වෙන ඇතුළේ මේක තව මුල් ඇද ඇද පැලිවි පැලිවි වැඩෙනවා. නමුත් අර ආර්ය ශ්‍රාවක මාර්ගයේ රහතන් වහන්සේ දිනු කළා හිට තණ්හා ප්‍රහාණය කිරීම නිසා මේ විඥානයේ තියෙන විඥාන පතිත්තා විඥානස නැති මතකද මං කිව්වා කුඹුර නැතු යනවා කියලා. විඥානයේ පිටක් නැහැ. එතකොට අවිද්‍යාසහගතව සංස්කාර නොපවත්වන නිසා විතංක ਵਿਚාරණ පවත්තන නිසා සංඥා වේදන පවත්තන නිසා අවිජ්ජා සහගත පුඤ්ඤා පුඤ්ඤාභ සංකාරත් නැත්තම් අපිඤ්ඤාභ සංකාරත් නැත්තම් ආනිඤ්ඤාභ සංකාරත් නැත්තම් විඥානයක් කොයිත් මේ විදිහට හැදෙන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේගේ ඇහි හටගන්නේ නොපීති විඥානයක්. ඇහි පිහිටපු විඥානය නෙමෙයි. ඇහි රූපය නිසා විඥාන හටගනවා. නමුත් ඒක පිහිටලා බීජයක් හැටියට නැහැ. මේ අපේ විඥානය හටගන්නේ බීජයක් හැටියට. එතකොට පතිත්තා විඥානස්ස නොහෝති. විඥාණයට පිටක් නැහැ. තදපත්ති තදපතිච්චිතං විඥාන මේ නොපීටි විඥානේ. බීජයක් හැටියට නැති විඥානේ අවිරූල්හං පැලෙන්නේ අනවිසංකච්ච අනවිසංකච්ච ඒක සකස් වෙන්නේ නැහැ පැවැත්මක් වෙනස විමුක්ත නිදහස් විමුක්තත්ත චිතං ඒ නිදහස් වීම නිසා විමුක්තිය පිළිලා තියෙනවා. පිරත්තා සන්තසිතං විමුක්තිය පිළිලා නිසා පූර්ණ තෘප්තියක් තියෙනවා. සන්තසිතත්තා නපරිතසති ඒ නිසා තැති ගැනීම බිය සංකා මොකද හටගන්නේ අපරිතස්සං ඒ නිසාම පච්චත්තං ඒ පරිනිබ්බායති තමාතුළු පිරිනව පාන ඒකයි රහතන් වහන්සේට චුති චිත්තයක් නැත්තේ පිරිනව පාන මෙලෝදීම පිරිනව පාන එතකොට මේක සිද්ධ වෙනකොට රාතන් වාසික ජීවිතය තුළ පටිසම්පාදි සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. එතකොට අපි ශ්‍රාවකයෙක් හැටියට තේරුම් ගන්න. තේරුම් ගන්න තියෙන්න ඕනේ මේ ධර්මයේ මෙහෙම දෙයක් මේව මේක තමයි මේ මේ මේ ධර්මයේ තියෙන අවසාන ප්‍රතිඵලය. මේක තමයි මේ විද්‍යාවේ කෙලවර. බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ කරපු මේකට මේ රියල් සයන්ස් මේ විද්‍යාවේ කෙලවරක් තියෙනවා. එතකොට මේක තමයි ජීවිත අවබෝධයේ උපරිම තලය. එහෙනම් අපි තුළ පැහැදීමක් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ජීවිතේ අපේ පවතින්නේ. මේක මේ විදිහට තමයි අපි නැති වෙන්නේ. මේ තමයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට තමයි අපිට රහතන් වහන්සේ කවුද කියලා යන්තමින් හරි අවබෝධ වෙන්නේ. එතකොට අපිට මේ සංසාරී ස්වභාවයත් යන්තිම හරි අවබෝධ වෙන්නේ එතකොටයි. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ නුවණින් මෙනෙහි කරන්න ඉතිමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උපජ්ජති ඉමස්මින් කම්පති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. ඒතොර මේ විදිහට නුවණින් මෙනෙහි කරගෙන යනකොට එයා මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්චසමුපාදයේ හට ගැනීමත් පටිච්චසමුපාදයේ නිරෝධයත් ওই විදිහට නොවනින් කල්පනා කරනවා නම් සුරතවත් ආර්ය ශ්‍රාවකයා එතකොට මොකද වෙන්නේ ආකංකමානෝ අත්තනාවත්තානම් ව්‍යාකරේ තමන්ම තමන් ගැන අඳුනා ගන්නවා කියනවා මම නිරේ නිදාසෙච්ච කෙනෙක් මම පෙරේත ලෝකෙන් තිරිසන් අපාය නිදාසෙච්ච කෙනෙක් පෙරේත ලෝකෙ නිදාසෙච්ච කෙනෙක් කීනාපාය දුක්ගති විනිපාතෝ මම අපායට වැටෙන්නේ නැති ස්වභාවයට පත්වෙච්ච කෙනෙක් සෝතාපන්නෝ අමස්මි මම සෝවාන් වෙච්ච කෙනෙක් අවිනිපාත ධම්මෝ මම මේ ආප වැටෙන්නේ පල්ලෙහාට නියතෝ සම්බෝධි පරායනෝ මම ස්ථිරමේ බුද්ධ ශාසනේ නිවන් දකිනවා කියලා තමන් තමන්ව හඳුනා ගන්නවා එතකොට මේකේ බාහිර සාකිකාරිය නෑ බාහිර මම කොතනද ඉන්නේ මගේ ස්ක්‍රිප්ට් එක මොකද්ද කියලා මොකවත් නැහැ එහෙම එකක් මේ බුද්ධ දේශනාවේ නැහැ බාහිර හොයාගන්න බෑ මොකද පැහැදිලි සිද්ධියක් තියෙනවා මේ එක රහතන් වහන්සේ නමක් හිටියා මේ උන්වහන්සේ රහත් වෙන්න කලින් මට උන්වහන්සේ නම් මතක නැහැ ලකුණ්ඩ බද්දිය ලකුණ්ඩ බද්දිය කියන ස්වාමින් වහන්සේට භාවනා ධර්ම මාර්ගයේ කියලා දුන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ලකුඩබද්දී ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේම බවට පත් වුණා. නමුත් අඬගගහ කියලා දෙනවා සාරිපුත්ත හඳුර තව තවත්. මොකද හේතුව එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ලකුඩබද්දී දැන් කරන්න ඕන දේ සම්පූර්ණ කළා ඉවරයි. නමුත් මේ සාරිපුත්ත තවත් කියා දෙනවා. උදානවල තියෙනවා ඒක. එතන අපිට තේනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේට පවා ඒ සම්බන්ධයෙන් මේ චේතෝපරිඥානය ගැන සම්පූර්ණ ඥානයක් නැහැ. එහෙනම් අනුන්ගේ චිත්ත දියුණුවක් ගැන, අනුන්ගේ මාර්ගඵල ගැන ලෝකේ යම් කිසි කෙනෙකුට කියනවා නම් ඒක කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට පමණයි. එතකොට ධර්මයේ තුල අපිට තියෙන්නේ දැන් මේකෙත් වෙන්නනවා අත්තනාවත්තානබ්බය කරලා තමන් තමන් ගැන ඔක්කොම හඳුනා ගන්න ඕනේ කියනවා. එතකොට මේ හඳුනා ගන්න ක්‍රමී බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඒතර මේ විස්තර කරන ක්‍රමයට අනුව අපි නෝනින් විමස විමස නෝනින් විමස විමස බලනකොට තමයි දැන් අපට තේරෙනවා ඇති තේරුම් ගන්න ඇති මේ පටිච්ච සමුප්පාදයේ අවබෝධ කරන්නේ නැතුව අපිට මේ දුක්ඛ නැමැති ආර්ය සත්‍යයේ ස්වરૂපය තේරුම් ගන්න බෑ. එතකොට පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්තට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් දැන් පංච පාදාස්කන්ධ නිකම්ම තේරෙනවා. දැන් බලන්න පංච පාදාස්කන්ධය කිව්වේ සතර මා ධාතුන් හටගත්තු දේ රූප. දැන් තේරෙන්නේ නැද්ද අපිට? වේදනා ස්පර්ශයෙන් හටගන්නේ මිදීම. මිදීම දැන් ස්පර්ශයෙන් දැන් පටිසම්පාදේ හොඳට තේරුම් ගත්තාම අපි දන්නවා ස්පර්ශයෙන් මිදීම හට ගන්නවා. මිදීම හට ගන්නවා සංඥාව හටගන්නේ ස්පර්ශයෙන්. සංස්කාර හටගන්නේ ස්පර්ශයෙන්. අන්න පටිසම්පාදේ තියෙනවා නෑ පංචපාදස්කන්ධයේ විස්තර විඥානය ගැන නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන හට ගන්නවා. දැන් මෙතන විස්තර කළේ අපි සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන හට ගන්නවා. එතන නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන හට ගන්නවා කියලා කිව්වේ අපි හඳුනා ගන්න ඕනේ සම්පූර්ණ මේ ඇහි, කනේ, නාසයේ, දිවේ, කනේ, දිවේ, කයේ, මනසේ විඥානයේ කියන දේ ක්‍රියාත්මක වෙන්නේ නාම රූපයෙන් හටගත්තු ආයතනයක් තුල. තේරුම් ගන්න කීපයක විඥානය කියන එක ඇති වෙන්නේ නාම රූප පැත්තෙන් හටගන්න ආයතනය තුළමයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ එක තැනක තියෙනවා මේ විඥානය ගැන හොයන්න ගියොත් අපි විඥාන ආහාරය විඥානයේ මොන විදිහට මේ මේ උපතක් කරා යන සකස් වෙන්නේ කීක හොයන්න ගියොත් එයාට හම්බ වෙන්නේ නාම රූප කියන නාම රූප කියන එකට හම්බ වෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මේ විදිහට බලන්න කියනවා සතර මා ධාතු නිසා රූපේ ස්පර්ශය නිසා වේදනා ස්පර්ශය නිසා සංඥා ස්පර්ශය නිසා චේතනා නාම රූප නිසා විඥානය. එතකොට එතකොටම නාම රූප කතාව එතනට එනකොටම දැන් බලන්න අපි කල්පනා අපි කල්පනා කරලා බලමු. ස්පර්ශය ගැන කතා කිරීමේදී විඥානික ක්‍රියාකාරීත්වයෙන් තොරව කතා කරන්න බෑ අපිට. ඒ කරුණු තුනක් එකතු වෙලා නිස්පර්ශය හටගන්නේ. නාම රූප ගැන කතා කිරීමේදී නාම රූප වලට විඥාන ඇතුළත් නැහැ. නාම වලට තියෙන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකරමුත් ස්පර්ශය තියෙනවා. එහෙනම් නාම රූප වලත් ස්පර්ශ මේ විඥාන ක්‍රියාකාරීත්වය සම්බන්ධයි. එතකොට මේ ඔක්කොගෙම සංකලනයෙන් තමයි මේ විඥානය කියන එක පවතින්නේ. එතකොට මේ සියල්ලටම හේතු වෙන්නේ පටිච්ච සමුප්පාදයමයි. එතකොට පටිසමුපාදේ අවිද්‍යාව ගැන විස්තර වෙනවා. චතුරාර්ය සත්‍ය නොදැනීම ගැන. පටිසමුපාදේ විඥානය ගැන විස්තර වෙනවා. නාම රූප ගැන විස්තර වෙනවා. ආයතනය ගැන විස්තර වෙනවා. විනීම ගැන විස්තර වෙනවා. තණ්හාව ගැන විස්තර වෙනවා. උපාදාන ගැන විස්තර වෙනවා. භවය ගැන විස්තර වෙනවා. ඉපදීම ගැන විස්තර වෙනවා. එන යම් කිසි කෙනෙක් පටිසමුපාදේ මනාවකට තේරුම් ගත්තනම් එයා ධර්මයේ බොහෝ දේවල් තේරුම් ගත්තා වෙනවා. ඉතින් පටිච්චසමුපාදයේ තේරුම් නොගෙන ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒකයි එක තැනක සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මහා හත්තිපතව සූත්‍රයේ යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති යම් කිසි කෙනෙක් ධර්මයේ දකින්න නම් එයා දකින්න ඕනේ පටිච්චසමුප්පාදය කියන. මොකද පටිච්චසමුපාදයෙන්ම තමයි මේක අනාත්මයි කියලා අවබෝධ කරගන්න තියෙන්නේ. හොඳට තේරුම් ගන්න පටිසම්පාදි හොඳට දැන් මේ සංගති ටික දෙකේ තමයි ගොඩාක් සම්පූර්ණ පටිසම්පාදි විස්තර වෙන්නේ. හොඳට නෝනෙන් විමසීම සීමස බලද්දී හොඳට තේරුම් ගන්න මේකේ තමාගේ වශයෙන් පවත්තන්න මොකවත් නැහැ කියලා. නමුත් මේ අර්ථිම මාර්ගගත්තේ අනාත්ත ලක්ෂණ සූත්‍රය. දැන් සූත දේශනා තියෙන අනාත්ත ලක්ෂණ සූත්‍රය. දැන් මේ සංයුත්නිකා එක සඳහන් වන්නේ පංචවග්ගී සූත්‍රය කියලා. අනත්ත ලක්කන සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපම් භික්කවේ අනත්තා. මහණෙනි රූපය අනාත්මයි. රූපංච භික්කවේ අත්තා අභවිස්ස. රූපංච ඉදම් භික්කවේ අත්තා අභවිස්ස. නයිමේ රූපං ආබාධය සංවත්ති. මේ රූපේ ආත්මයක් වුණා නම් මේ රූපේ ආබාධ පිණිස පවතින්නේ නැහැ කියනවා. ලබ්බේතච රූපේ ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූප මා එහෙනම් ලැබෙන්න ඕන කියන රුමාගේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා ආත්මයක් වුණා නම් ඒක ලැබෙන්න ඕන කියලා මොකද්ද මෙසේ වේවා මෙසේ නොවේවා බුදුරජාණන් වහන්සේ මෙන්නා දෙනවා යස්මාචිකෝ වික්‍රේ රූපං අනාත්ත මහණෙනි යම් කරුණ නිසා රූපේ අනාත්මද තස්මා රූපං ආබාධය සම්මත. ඒ නිසා රූපේ ආබාධ පිළිස පවතින. නැච ලබ්බති රූපේ ඒවම් මේ රූපං හෝතු ඒවම් මේ රූපං මාගෝසි. ඒ නිසා රූපේ ලැබෙන්නේ නැහැ කියන මාගේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා. අන්න එතනින් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ අනාත්ම කියන වචනේ තේරුම. අනාත්ම කියන්නේ තේරුම ගන්න තමාගේ වශයෙන් පවත්වන්න බැරිකම. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් මාගේ රූපේ මෙසේ වේවා කියලාත් පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙසේ නොවේවා කියලා. මාගේ වේදනාව මෙසේ වේවා, මෙසේ නොවේවා. මාගේ සංඥා මෙසේ වේවා, මෙසේ නොවේවා. මාගේ සංස්කාර මෙසේ වේවා, මෙසේ නොවේවා. මාගේ විඥානය මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා අපිට වෙන්න හෝ නොවෙන්න හෝ පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එහෙම පවත්වන්න බැරි නිසායි අනාත්මයි කියන්නේ. ඒ බුද්ධ දේශනාව නොතිබෙන්න අපි වේ no self කී කියයි. මොකද්ද මේකේ අර්ථය දන්නේ නැතුව. එතකොට අනාත්ම කියන එතකොට මොකද්ද? තමාගේ වසඟේ පවත්වන්න බැරි තමයි. ඒ සංවිතනිකයි තියෙන හරිය වැදගත් ඒ දෙවෙනි සූත්‍ර දේශනාව. ඊළඟ සම්පූර්ණ විස්තර කරන පංචපාදානස්කන්ධය. ඒතර පංචපාදානස්කන්ධයේ විදර්ශනා කරන්න පුළුවන් පටිච්චසමුප්පාදය, ආයතන 6, ඊළඟට ධාතු මනස ධාතු පංචපාදස්කන්ධය මේ ඔක්කොම තේරුම් ගත්ත කෙනාට තමයි. ඊට පස්සේ ආර නෝනින් යුක්ත විමසන්න පුළුවන්. විමසන්න ඕනේ ඇති ඒ අනත්ත ලක්ෂණ සූත්‍රෙම විස්තර වෙනවා. ඉතින් මේ විදිහට අපිට තේරුම් ගත්තාම පටිච්චසමුප්පාදය ගැන සෑහෙන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මොනවද මේ තේරුම් නැති එකක් තේරුම් ගන්න ගන්න සොයනස් මේ සංකාරපත්‍ය විඥාන කියන වාසේ සංකාර විස්තර කරා කාය සංකාර වාචී සංකාර මනෝ සංකාර චිත්ත සංකාර වාචී සංකාර වලදී පොඩ්ඩක් පැහැදිලි කරන්න දැන් විතක් විකාර ඒකම යෙදෙනවා මානසික තත්ත්වයක් වෙන විස්තර කරන්න තියෙනවා ඔව් දැන් ධානයේ දැන් මෙහෙමයි දැන් වචී දැන් ආස්වාස ප්‍රස්වාස නැති වුණා කියලා අවිද්‍යාව නැති වෙන්නේ. දැන් මෙතන කියන්නේ දැන් මේ කය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තු කයක් නේ. දැන් අපි කාය සංස්කාරය ඉස්සෙල්ලා පැහැදිලි කරගමු. දැන් කය කෙරේ අපිට අවබෝධයක් නැහැනේ. අපි කය කෙරේ හිතාගෙන ඉන්නේ මමය. මාගේය කියලා කය කෙරේ අපි හිතාගෙන ඉන්නවා. ඒතර කය කෙරේ අනවබෝධයෙන් තමයි අපි ආසස ප්‍රසවාස කරන්නේ. එතකොට කය කෙරේ අනව නමුත් අපිට නිදාගන්න ඉඳි කය නොදෙන්නේ යනවා. කය රුධිනී කිය කියලා අපිට අවිද්‍ය කය පිළිබඳ අවිද්‍යාව නැතු වෙනවද? නෑ. එතකොට අවිද්‍යාසහගත කයමයි තියෙන්නේ. එතකොට ධානවලදී දේශනා කරන විතක්ක ਵਿਚාර දෙවෙනි පළවෙනි ධ්‍යාන තියෙන දෙවෙනි ධ්‍යාන තියෙන විතක්ක ਵਿਚාරා රූප සමා. දෙවෙනි ධ්‍යාන විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. විතක්ක ਵਿਚාර සංසිඳුණා කියලා අනවබෝධයෙන් හටගන්න විතක්ක ਵਿਚාර නැතු වෙන්නේ නෑ. හතරවෙනි ධ්‍යානෙදී ආස්වාස ප්‍රසවාස සංසිඳෙනවා. ආස්වාස ප්‍රසවාස සංසිඳුණා කියලා හතරවෙනි ධ්‍යානයේ මේ මේ ආස්වාස ප්‍රසවාස අවබෝධ වෙන්නේ ඊළඟට දැන් ආස්වාස ප්‍රසවාස දෙක අවබෝධ වෙනවා යාට මේ කය පිළිබඳව අවබෝධ වීමෙන්. එතකොට දැන් අපි ගත්ත දුක නම් වාරි සත්‍යය විමසන්න පටන් ගන්නකොට එයා දුක විමසන්න බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්වා දෙනවා. මොකද්ද මේ දුක අවබෝධ වීමට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගේ පුරුදු වෙන්න සතර සතිපට්ඨානෙ පුරුදු කරනවා. සතර සතිපට්ඨානෙ එයා කය වඩනවා කොහොමද? ආනාපාන සතිය තුළ කය කායනුපස්සනාව. ආනාපාන සතියේ කායනුපස්සනාව කියන්නේ කය හා බැඳී තියෙන නිසා. ඊළඟට ආස්වාස ප්‍රසවාස වලට කය කියලා කියන්නේ නිසා. ඊළඟට අසුභ භාවනාව අසුභාවනම් කරන කයේ අසුභය බලනවා. ධාතු මනසිකාර. ඊළඟට ඉරියාපත. මේ ඔක්කොගෙම කරන්නේ මේ කය කියන්නේ අනිත්‍ය දෙයක්. ඊළඟට තියෙනවා නවසීවතික. කය කියන්නේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා පැහැදිලි කරගන්නවා. ඊළඟට විඳීම. අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා පැහැදිලි කරගන්න. ඊළඟට හඳුනා ගැනීම. චිත්ත අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා හඳුනා ගන්න. ඊළඟට ධම්මානුපස්සන විස්තර කරන පංච උපාදානස්කන්ධ. ඒතකොට තායිමත් කය ගැන එනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ධම්මානුපස්සන ඊළඟට එනවා ආයතන 6. අසකනාසී දුවේ කමනස් මේ ඔක්කොම නෝනේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ අවිද්‍යා සහගතව කාය සංස්කාර හැදෙන එක නැතු වෙනවා අවිද්‍යා සහගත වචී සංස්කාර හැදෙන්නේ නැත්නම් කවදාවත් අපේ කටින් බොරුවක් පිට වෙන්නේ නැහැ. කේලමක් පිට වෙන්නේ නැහැ. පරසෝචන පිට වෙන්නේ නැහැ. හිස් වචන පිට වෙන්නේ නැහැ. අවිද්‍යාසගත චිත්ත සංස්කාර හැදෙන්නේ නැත්නම් සංඥාව සංඥාව ගැන අපි හතර ආකාරයෙන් මුලාවකටපත් වෙලා ඉන්නේ. ඒකට කියනවා සංඥා විපල්ලාස කියලා. සංඥා විපල්ලාස කියන්නේ දුක්ඛ මේ අසුබ දේ කෙරේ අපි සුබ කියන සුබ කියලා අපි අඳුනගන්නේ. අනිත්‍ය දේවල් කෙරේ අපි අඳුනගන්නේ නිට්ටයයි කියලා. ඊළඟට දුක් දේවල් කියලා හඳුනගන්නේ සැප කියලා. ආත්මයෙන් තොර දේවල් අපි හඳුනගන්නේ ආත්මයක් තියෙනවා කියලා. ඒතර මේ හඳුනා ගැනීම ඇති වෙලා තියෙන අවිද්‍යාව නිසා. විඳීම ඒ වුණාට දැන් අපිට හඳුනා ගැනීම නැති වුණා දැන් අපි ගත්තොත් අසඤ්ඤ ලෝකේ සංඥාවක් නැති ලෝක තියෙනවා. සංඥාවක් නැති ලෝකෙ තිබ්බ කියලා අවිද්‍යාව ප්‍රත්‍යහට කරන සංඥා නැති වෙලා නැහැ. කියලාද කියපේක. එතකොට මේ දැන් නිය සංඥා නා සංඥා යතන ගත්තොත් අවිද්‍යාවපත්යෙන් හටගන්න සංඥා නැති වෙලා නැහැ. නමුත් කය සමාධිය තුල නිරුද්ධ වීමක් තියෙනවා මේ ආස්වාද ප්‍රස්වාද සංගේ සංසිඳීම ඊළඟට විතක් ਵਿਚාරේ සංසිඳීම ඊළඟට සංඥා වේදනා වල නිරෝධය ගැන සඳහන් වෙනවා. නමුත් අවිද්‍යාව සම්පූර්ණ නිරුද්ධ වීමෙන් තමයි මුළු සම්පූර්ණයෙන්ම දැන් අපි ගත්තොත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි පුඤ්ඤාවි සංකාරත් තියෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි අපුඤ්ඤාපි සංකාරක් තියෙන්නේ. ආනින්ජාපි සංකාරක් තියෙන්නේ. එතකොට තියෙනවා ඊට අනුව විඥානය සකස් වෙලා යනවා කියලා. ඉතින් ආස්වාද ප්‍රසආස කර කර හරි. පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර අනිඤ්ඤාවි සංකාර කරද්දී යට ආස්වාද ප්‍රසආස නැද්ද? විතක් ਵਿਚාර නැද්ද යාට? සංඥා වේදන නැද්ද? තියෙනවානේ. එතකොට ඒ හැම එකකින්ම සකස් වෙන්නේ අවිද්‍යාවසගත විඥානය කියලායි අපි අවබෝධ කරගන්න ඕනේ. පුඤ්ඤාභි සංඛාරා, පිඤ්ඤාභි සංඛාරා, අනිජාභි සංඛාර වලින් හටගන්නේ අවිද්‍යා සංකත විඥානයක්මයි. එතකොට ආස්වාස ප්‍රස්වාස විතක්ක විචාර සංඥා වේදනා වලින් හටගන්නේ අවිද්‍යා සංකත විඥානයක්මයි. බුද්ධ දේශනාවේ මේ සූත්‍රවල එක සූත්‍රයක නෙමෙයි මේක තියෙනවා තව සූත්‍ර කීපයක්. මේ හැම සූත්‍රයකම පෙන්වා දෙන්නේ මේ සංස්කාර කියන එකට මේ බොහෝ සූත්‍රවල පෙන්වා දෙනවා මේ ආසත් කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියලා. කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා තිබ්බනම් කාය කර්මය වචී කර්ම මනෝ කර්ම චිත්ත සංකාර කියන වචනේ කර්මයකට පාවිච්චි කරපු අවස්ථාවක් නැහැ. ඒකවල අපිට ඒක චිත්ත සංකාර පාවිච්චි වෙලා තියෙන්නේම විතක් ਵਿਚාර සංඥා වේදනාවට. ඉතින් ඒ නිසා මේ කොහෙන් ගත්තත් අපි තේරුම් ගන්න තියෙන්නේ අවිද්‍යා සහගතව තමයි මේ සත්‍යයාගේ සංස්කාර පවතින්නේ. එක්ක පුඤ්ඤාපි සංඛාරා පිඤ්ඤාපි සංඛාරා අනිඤ්ඤාපි සංඛාර ගත්තත් අවිද්‍යා සහගත ප්‍රත්‍යය. සමහර මේකට මුලා වෙනවා. අර ආස්වාස ප්‍රස්වාස පහතරවෙනි ධ්‍යානෙදි නැති වෙනකොට විතක්ක ਵਿਚාර දෙවෙනි ධ්‍යාන නැති වෙනකොට සංඥා වේදනා නිරෝධ නැති වෙනකොට එහෙනම් මේ කියන එක පටිසම්පදයට අයිති නැති එකක්. පටිසම්පාදයට අයිති නෑ කියලා හිතනවා. පටිසම්පාදයට අයිති නොවන කයක් තියෙනවද? පටිසම්පාදයට අයිති නොවන වචන නෑ. පටිසම්පාදයට අයිති නොවන හිතක් නෑ. ඔක්කොම පටිසම්පාදයට අයිති වෙලා තියෙන්නේ. ඉතින් අපි අවබෝධයෙන් අවබෝධයෙන් තේරුම් අරගෙන සිටින්න ඕනේ අවිද්‍යාව සහගතයි මේ සියලුම දේවල් දැන් මේක පරිමාසන සූත්‍රයේ තියෙන්නේ අවිද්‍යාසහගත සංස්කාරය තියෙනවා කියන විස්තරයක් තියෙනවා මේකේ. ඒකේ තියෙන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනන්‍යාභි සංකාර. පටිච්චසම්පාද විභංග සූත්‍රයේ පටිච්චසම්පාදේ විග්‍රහ කරලා දක්වන තියෙන්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ අවිද්‍යාව පත්‍යා කියලා. ඒකට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නම් මේ ඔක්කොම තියෙන්නේ යම් දවසක මේව කරේ විද්‍යාව පහළ වෙන්නේ අපිට පටිසම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච දවසට දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා දැන් ආනාපාන සතිය මුල් කරගෙන කවුරු ධර්මාර්ගය දිනු කළා ආනාපාන සතිය තුල පංචපාදනස්කන්ධය අනිත් වශයෙන් බලන්න පුළුවන් කියලා. එහෙනම් ආනාපාන සතිය තුල පංචපාදනස්කන්ධය අනිත් වශයෙන් බලනවා කියන ආනාපාන සතිය තුල දුක දකින්න ඕනේ. එහෙනම් ආනාපාන සතිය තුලත් අවිද්‍යාව තියෙනවා. නැත්නම් දුක දකින්න කොහොමද? තේරුණාද කියපේක? දැන් ආනාපාන සති භාවනාව කෙනෙක් සමාධිය කොටනවා කියන්නේ සමාධිය කොටනකට ආස්වාස ප්‍රස්වාස වඩනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස වඩලා එයා සමාධියක් තුළ ඊට පස්සේ ඒක විදර්ශනාට හරවනවා. විදර්ශනට හරවනකොට එයා ආනාපාන සති අනිත්‍ය වශයෙන් බලනවා. ඉතින් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ නැහැ නියවෝද වෙලා නේද? තේරුණද කියන්නේ? දුක් වශයෙන් බලන්න ඕනේ නැහැ. දැන් ආනාපානසති තුළ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනකොට ආනාපානසති තුළ ආශ්වාස ප්‍රශ්වාස කිරීම රූපය කියලා අඳුන ගන්නවා. එතකොට අඳුනගන්න රූපය අනිත්‍යයි. දැන් රූපය අනිත්‍ය කියලා විමසන්න ඕනේ නේද මේ දුක විමසන්නේ. ආනාපානසති තුළ ඇති ඉන්න පුළුවන් විදීම. එතකොට මේ විදීම අනිත්‍යයි කියලා වටනවා. ආනාපානසති සූත්‍රයේ විස්තර වෙන එක ආනාපානසතිය තුල සංඥාවක් ඇති ආනත සංඥා සංඥා අනිත් එකල වඩනවා ආනාපානසතිය වඩන්නේ චේතනාවක් මුල් කර කර චේතනාව අනිත් වශයෙන් වඩනවා ඒක ආනාපානසතිය තුල තියෙනවා කයයි පහසයි විඥානයේ ස්පර්ශයක් විඥානයේ තියෙනවා විඥානයේ අනිත් වශයෙන් වඩනවා වඩනකට එයා මොකද කරන්නේ මේ ආනාපානසතිය තුල ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම පංචපාදස්කන්ධය දකින්න දුක දකින්න එහෙනම් ආනාපානසතිය තුල දුක තියෙන බව අපි දන්නේ නැහැ තේරුණාද කීපද දැන්? එතකොට එයා ඒ දුක ප්‍රහාණය කරනවා. දුක දුක් දුක් සමුදය ප්‍රහාණය කරනවා. එහෙනම් ඒ තුලත් යා නොයල්ම දුරු කරනවා. මොකද ඒකට හේතුව එතනදී යාගේ සම්පූර්ණ අවධානය එකම දෙයකට යොමු වෙලා තියෙන නිසා. දැන් ඔබ ධානයක් ගත්තොත් එහෙම ධානයට සම්පූර්ණ යොමු වෙලා තිනවා. එතකොට යා ඒ තුල විදර්ශනාවල ප්‍රහාණය කරනවා. අල්ම ප්‍රහාණය කරනවා. එතකොට දුකෙන් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා එහෙම කෙනෙක් අරහත්ත්වයටපත් වෙනකොට නෑ පිරිනම් පානකට අවසාන හුස්ම පොදේ පවා සිහියෙන් කියන මේ ඔක්කොම නිරුද්ධ වෙලා යන්නේ. අසීයෙන් නෙමෙයි කියනවා. ඒ සාමාන්‍ය පුද්ගලෙක් මැරෙනකොට අසීයෙන් ඔක්කොම නිරුද්ධ වෙන්නේ. සිහියෙන් නෙමෙයි. ආන වෙනස. ඒකනේ අර අජිත සූත්‍රය යන්නේ පඤ්ඤා චේව සති චේව නාම රූපං ච මාර්ස ප්‍රඥාව සිහිය නාම රූප කොහෙද නිරුද්ධ වෙන්නේ කියලා. බුදුරජාණන් දේශනා කරන විඥානස්ස නිරෝධේන තේතං උපරුද්ධති. විඥාන නිරුද්ධ වෙනකොට මේ ඔක්කොම නැති වෙනවා කියනවා. ඒතර සිහිය ප්‍රඥාව නාම රූප ඔක්කොම විඥානයේ නිරුද්ධ වෙන ප්‍රාතනාසික පිරුණක් කියන්නේ. ඒ වෙනකන් හොඳට සිහියෙන් තමයි මේක වෙන්නේ. දැන් තේරෙනවා කියපු ටික. ඉතින් මේනම් අපි පැහැදිලි කරගන්න ඕනේ ධර්ම මාර්ගය කොයිතරම් පිරිසිදු, निराවුල් පැහැදිලි කරද කියලා. වෙනසක් තියෙනවා. මානසිකාරය කියලා කියන්නේ මනස අරමුණක් කෙරෙහි යොමු වීම. දැන් අපි ගත්තොත් මේ මානසිකාරය නිසායි දැන් මානසිකාරය කියන්නේ මේ විතක් ਵਿਚාර නෙමෙයි. මොකද මනස අරමුණක් කෙරෙහි යොමු වීම මේ එකේ දැන් අපි ගත්තොත් දෙවෙනි ධ්‍යානෙ ඉඳලා උඩට දිනු වෙන්නේ මානසිකාරයමයි. ඒතර විතක් ਵਿਚාර නැහැනේ. ඒතරත් මනස ආරමුණක් කරා යොමීම හැමතිස්සෙම තියෙන එකක්. මානසික නාම නාම ධර්මයක් නේ. ඈ? අනේ ආරමුණේ යොමු වීම. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි නිදි. අපි නිදා ගන්න වෙලාවක කවුරු හරි කෙනෙක් අපිට කතා කරනවා. අපිට ඇහෙන්නේ නැහැ. කන තියෙනවා. ශබ්දේ කනේ වදිනවා. නමුත් විඥානය හටගන්නේ. අපිට ඇහැරෙනවා. ඇහැරිච්ච ගමන් මානසිකාරය එතනට යනවා. ඊගම විඥානය හට ගන්නවා. ඇයි රූපය එකතු වෙච්ච ගමන්, කනේ ශබ්ද එකතු වෙච්ච ගමන්. ඒතර මේ මානසිකාරයේ කියන එක ටිකටම තියෙන එක. දැන් මානසිකාරයේ කුසල වෙන්න පුළුවන්, කුසල වෙන්න පුළුවන්. ඔව්. අයෝනිසෝ මානසිකාරය අකුසල. යෝනිසෝ මානසිකාරය විතරයි කුසල. කුසලෙන් යෝනිසෝ මානසිකාරය විතරයි නේ. සාමාන්‍ය මානසික තියෙන්නේ මේ යෙදෙන යෙදෙන විදියටයි. යෙදෙන විදියට තේරුම් ගන්න තියෙන්නේ. ඒකයි. දැන් මේ පටිච්චසමුපාදයේ ඔබ දැන් ඔක අහලා හැබැයි ඉතින් මේ හරි කාලයක් යනවා කොහොමද? පැහැදිලි කර කර පැහැදිලි කර කර තේරුම් ගන්න. ඉතින් අර සක්මන් කරනකොට අපි පුළුවන් වෙන්න ඕනේ ওই විදිහට අවිද්‍යාව ප්‍රතිඤ්ඤකේම හටගන්න කියලා නෝනෙන් මෙනෙහි කර කර සක්මන් කරන්න ඕනේ. ඔව්. පාඩි වෙලත් ඒක කරන්න ඕනේ පටිසම්පාදිනෝනේ මෙනෙහි කිරීම. ඒතර තමයි මෙයාට මේ තේරුම් යන්නේ. දැන් අපි මේක පාරක් මෙම අහලා අහනකට පැහැදිලි. නමුත් සමහරට ඒ අහනකට පැහැදිලි වුණාට අපිට විතරම සිහිය පවත්වන්නේ නැහැ. සිහියෙන්නේ මේ ප්‍රකට කරලා දෙන්නේ. සිහියනුයි යෝනිස මනසිකාරිනුයි. වීරියනුයි. ඉතින් මේවා සකස් වෙනකම්ම අපි උත්සාහයෙන්ම උත්සාහයෙන්ම තමයි ඇති කරගන්නේ. ඉබේ වෙන්නේ අර සමාධිය දිනු කිරීමේ වාසිය මොකද? සමාධිය දිනු කරනකොට අපි වීරියක් වඩලා 100ක් වඩලා. එතකොට යෝනිසෝ මනසිකාට ලේසියි. ඒකයි. මොකද සම්මා සමාධියට තියෙන අංග තුනක් නේ සමාධි ස්කන්ධයට අංග තුනක් නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඒතර සමාධියක් ඇති වෙනකොට එයාට සම්මා වායාමක් තියෙනවා. සම්මා සතියක් තියෙනවා. සම්මා සමාධි සම්මා දිට්ඨිය එයා ප්‍රගුණ කරගෙන සම්මා දිට්ඨිය ප්‍රගුණ කරන ලේසියි. ඒකයි. එහෙම නැතුව සමාධිය ඇති වෙච්ච පමණින් ප්‍රඥාව ඇති වෙන්නේ දැන් බුද්ධ දේශනාවක් තියෙන මම පෙන්නවා සත්පුරුෂ සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ. අසත්පුරුෂයා විස්තර කරනවා නියෝ සංඥා නාසංඥා යන සමාධිය දක්වාම. අසත්පුරුෂයෙක් ඉන්න පුළුවන් තියෙන පළවෙනි ධානය තියෙන. දෙවෙනි ධානය තියෙන. තුන්වෙනි ධානය තියෙන. හතරවෙනි ධානය තියෙන. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නියෝ සංඥා නාසංඥායතන. අසත්පුරුෂයා කරන්නේ ධානය වල ඉවරලා තමා හොවා දක්වන අනුගෙලා දකින්න කියනවා. සත්පුරුෂයා කරන්නේ ධ්‍යාන වඩලා කල්පනා කරනවා කියනවා මෙයත් තණ්හාව ප්‍රහාණය කිරීම පිණිස මේක තියෙන්නේ කියලා. එයා තණ්හා ප්‍රහාණය කරන්න යොදා ගන්නවා කියනවා අනු තමා උසස් කරලා අනු පහත් කරන්නේ නැතු. එතකොට ඒක අපිට පේනවා ධර්මාර්ගය තුල සම්මා දිට්ඨියෙන් යුක්තව තමයි සම්මා දිට්ඨියෙන් යුක්තව ධ්‍යානයක් වැඩුවා නම් කවදාවත් ඒක අසත්පුරුෂ ධ්‍යානයක් වෙන්නේ නැහැ. ඒක ඒක ආරියෂ්ඨාංගික මාර්ගයේ මාර්ගංගයක්. ආනිසෙන් මේක දැක හොඳට තේරුම් ගන්නවා. මොකද නැත්තම් අපිට රටේ පැති තියෙන සම්පිය කොටපු ගමන් ප්‍රඥාව පහළ වෙනවා කියලා. ඒ නිසා මේ බොහෝ තැන්වල දැන් සමහරට මේ වුණත් දැන් අපි මේක කරගෙන යද්දි කාලයක් යන ගහන්න පුළුවන්. මම දැන් අසල් පටන් ගත්ත රිට්‍රීට් නැද්ද ඒක? එන්නේ රිට්‍රීට් නේ ඔක්කොම. ඒ රිට්‍රීට් නැද්ද? ඒ සමාධිය උගන්වන්නේ නැද්ද? මොනවද කරන්නේ? ඒ උගන්වන ශ්‍රද්ධාවට ආ ශ්‍රද්ධාවද කියන්නේ? ඒකෙන් එක ගණන් ගන්නයි. ආ ඒක නිකන් මේ බේසික් එකක් නේ. ඒව අපි පාස් කරලා ඉන්නේ. අපි දැන් කන්සන්ට්‍රේෂන් නේ. කොහොමනේ අසත්පුරුෂ සින්තා නෑ ඒක තමයි. ඒකෙන් කරන් තමා හොවා දක්වගෙන අනිත් පැයට පහර දානවා. ඒකනේ ආ මේක මොකද්ද කියන්නේ? ඔව් ආ ඊට පස්සේ අපි මේ පටිච්චසමුප්පාදේ ආව ඉගෙන ගන්න දේවල් නෙමෙයි. ඔයා මෙඩිටේට් කරන්න. එතකොට ඔය නිකම්ම රියලයිස් වෙනවා. කොහොමද කියන්නේ? අපි දන්නවා දැන් අපි අහලා අහලා දැන් අපි හොඳට පදන් වෙලා තියෙනවා වෙන්ද. ඔව්. සංඛාරය කර්ම සකස් කිරීමයි දෙකම මෙහෙමයි තියෙන සංස්කාර කියන්නේ සංකාර කියන එක කර්මයට පාවිච්චි වෙනවා. දැන් කාය සංකාර කියනවා කාය කර්ම, වචේ කර්ම, අපි මෙහෙම තේරුම් ගත්තාම ලේසි ඒක. කර්මයේ සම්බන්ධයෙන් චේතනාව මුල් කරගෙන මේක වෙනවා කියලා තේරුම් ගත්තාම ලේසි. දැන් අපි ඉගෙන ගත්තේ කම්මං කෙත්තං කර්ම ක්ෂේත්‍රය විඥානං බීජං. ඒක මේ හරීම පැහැදිලි. දැන් අපි ඉස්සරම ඉගෙන ගත්තා මට මතක නෑ මම ඔක හරි පොතක මේ කර්ම බීජ කියලා. බුද්ධ දේශනාවේ තියෙන කර්ම බීජ නෙමෙයි විඥානයේ බීජය. හැටියට. එතකොට මේ මේ ඒ හැමතැනම හරි ලස්සනට පෙන්වා දෙනවා මේ විඥාන චප්පල. දැන් අපි ඉගෙන ගත්තේ අර උපේ සූත්‍රය කියලා පස්සේ රහතන් වහන්සේ ගැන විස්තර කරද්දී විඥානං අවිරෝල්ලං. අවිරෝල්ලං කියන්නේ පැලවෙන්නේ නැහැ කියන එක. එතකොට මේ බීජයක ලක්ෂණ තියෙන විඥානේ කර්මය නෙමෙයි. කර්මයේ තියෙන පරිසරය හදලා දීමේ ලක්ෂණය. කර්මයේ විපාක කියන්නේ ඒකයි. දැන් විපාකයක් දැන් අපිට යහ පවක් නම් අපිට අපිට විපාක දෙන්න තියෙන කලින් ජීවිතේ වෙච්ච අකුසලයක් නම් පරිසරය හැදිලා එනවා ගන්නට ඒකට. තේරුණද කියන්නේ? පරිසරය හැදිලා එන එක තමයි කර්මයෙන් කරන්නේ. විඥාණයෙන් කරන්නේ පැලවෙන එක. ඉතින් අපි කියමු කර්මයක් අපි අපිට කෙරුණා විපාක විඳින්න තියෙන්නේ දිව්‍ය ලෝකේ. එහෙනම් පරිසරය හැදෙනවා දිව්‍ය ලෝකෙ පුතක් පිණිස විඥාණය එහි පිටනවා. ආන්නේමයි තියෙන්නේ. දැන් මේක මේ බුද්ධ දේශනාව හරියටම මේ කදාල නිරවුල් තේරුම් ගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් හිටින්නේ නැහැ. හිටින්නේ ප්‍රශ්නයක් නෙමෙයි කරන්න දෙයක් විතරයි. වඩන්න මාර්ගයක් ඉතිරි වෙනවා ප්‍රශ්න මොකුත් නැති යනවා. ඒකයි මේ ධර්මයේ තියෙන වටිනාකම විචිකිච්ඡාවෙන් සැකයෙන් ඈතර වෙනවා. කල්ප ගානකින් ඈතර වෙච්ච නැති සැකයෙන් වෙනවා. ඒකයි. හරිනේ අපි එනම් අපි හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා සාදු සාදු සාදු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ කියන්නේ ඕකාසවන් දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන පටන් සබ්බං අච්චයන් කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ දුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සුපක්ඛිත්වා විවාදන සීලිස නිච්ඡං වද්දා පුචායනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයවන්නෝ සුඛං බලං සුපක්ඛිත්වා සුපක්ඛිත්වා සුපක්ඛිත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා හැම දිනාටම තිරුවන් සරණයි ප්‍රහාණය වෙනවා ආරහත්යේදී ඒකට උපාදාන නැති වෙන්නේ. එතකොට අරහත් රහතන් වහන්සේට කාම උපාදානක් නැහැ. ditthi උපාදානක් නැහැ. සීලබ්බක උපාදානක් නැහැ. ආත්තාක උපාදානක් නැහැ. නැති වෙන්න හේතුව තණ්හාව නැහැ. තණ්හා නැති වෙන්න හේතුව අවිද්‍යාව නැහැ. එතකොට කාම උපාදාන නැත්තම් කම්නේ කම් උපාදානක් නැත්තම්, විත් උපාදානක් නැත්තම්, සීලබ්බත උපාදානක් නැත්තම්, අත්වාද උපාදානක් නැත්තම් කාම භවයක් නැහැ. රූප භවයක් නැහැ. අරූප භවයක් නැහැ. ඒ කියන්නේ විපාක පිණිස කර්ම නැත්තම් කුඹුරක් නැහැ, පැලවෙන්න බීජකුත් නැහැ, වස්තුවක් නැහැ. පිළිදන්න හිතකුත් මේ චේතනාවකුත් නැහැ. පිරිනම් පාන. ආ මේක පිරිනම් පානවා. ඒතර හේතුඵල ධර්ම හැදෙනකොට පිරුණපන්නේ. ආය ආයමත් යා උපදක් කරා යන්නේ. වගේ භයානක සංසාරයකට අපි මෙట్లా ඔබ හරියටම දන්නවා නම් මේ ජීවිතේ ප්‍රශ්නේ ජීවිතේ ප්‍රශ්න හරියටම දන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා කොහොමද මේව කරගන්න ඕනේ කියන්නේ විසගිනිගත් එක හිගිනි නිවන ලෙස විසගිනිගත් කෙනෙකුගේ මේ ධර්මය අවබෝධ කරගන්න හිත යොදන්න කියනවා සෝතාපන්න වුණොත් 99ක් පිළිවිලා. ඒ අවස්ථාව තමයි අපි අහිමි කරගන්නේ නැතුව අපේ ජීවිතය ලබා ගන්න තියෙන්නේ. ඒ සඳහා සීල දෙනාටම වාසනාව උදා වේවා. බවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ බවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ भवतु सर्वमङ्गलम् रक्षन्तु सर्वदेवता सर्वसङ्गानुभावेन सदा सुखिभवन्तु ते साधु